සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය අහලා සාරිපුත්‍ර ස්වාමීන් දෙන උත්තරේ තමයි පංච ධම්මස්කන්ධා. මේ ධර්මස්කන්ධ පහ තමයි සාක්ෂාත් කළ යුතු දේ. ඊට පස්සේ ඒ පහ නම් වශයෙන් පෙළගස්සනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන වශයෙන්. ඒතකොට සීලේ සීලස්කන්ධය සමාධි සමාධිස්කන්ධය වශයෙන් මේ පහම එකසේම වැදගත් වෙනවා සාක්ෂාත් කරණයට. ඉතින් මේ සාක්ෂාත් කරණේ වෙනකොට දැන ගන්නව අවබෝධ කරනවා කියන එකයි ඒක සහතික වීමක්. එහෙම නැත්නම් යෝජනා ඉස්තර වීමක්. නැත්තම් සැකහැර දර ගැනීම තමයි මේ සාක්ෂාත් කරන්නේ කියලා කියන්නේ. ගැන ගොඩාක් දේවල් අපි දන්නවා නමුත් ඒක උරගා බල්ලා නැහැ අපි. ප්‍රත්‍යක්ෂණ වෙලා නැහැ. ඒ ප්‍රත්‍යක්ෂණ වෙච්ච නැති දේවල් අපි ණයටගත් දේවල් විදිහට ලූ ප්‍රත්‍ය දාලා තමයි කතා කරන්නේ. අපිට සහතික කළා කියන්න බෑ. ඒ තාක්කල් ඉව ණයටගත් දේවල් එව්වා මේ බරක් ඔලුවට බරක්. යමක් දන්නවනම් එහෙම ලූ ප්‍රත්‍ය දාන්න නැතුව පරොක්ඛා වෙන්නේ නැතුව කෙලිම මේක මෙහෙමයි කියන්නේ එහෙම නම් ඉතින් අපිට කරන්න තියෙන අපි ඒක සාක්ෂාත් කරලා තියෙනවා. අපි ඒක අත්දකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. එක සැරයක්වත් විඳින්නත් බෑ. ඒක මායා ධර්ම වලට යට වෙනවා. ෂට ධර්ම වලට යට වෙනවා. ඒක ලක්ෂ වාරයක් එක සැරයක් දකින්නට කියනවා ආසේවන ප්‍රත්‍යය කියලා. ඇසුරු කරනවා විතරයි. නිකන් මූණට මූණ හම්බෙලා දැක්කා විතරයි. ඊට පස්සේ භාවිත කරනවා කියලා කියන්නේ ඒක නැවත නැවත භාවනා කරන්න ඕන. ඊට පස්සේ බහුලී කරෝති කියලා කියන්නේ ලක්ෂ කෝටි වාරයක් ඒක බල බලා නැවත නැවතත් ඒකමයි වෙන එකක් නෙවෙයි කියලා ඒ කරන ප්‍රත්‍යක්ෂණයට නැත්නම් අපි කියන උරගා බැලීමට අස්පන අපිට බැලීමට ලැබෙන ආනිසංශය තමයි සාක්ෂාත් කරන්නේ. ඊට පස්සේ කාටවත් කවුරුත් කියන්න ඕන ගමක් නැහැ. ඉතින් මේක සම්බන්ධයෙන් අපේ තියෙන හැඟුම්බර බුද්ධ ආගමයි බුදුජනස අපිට පෙන්වන්න හදන මේ මේ අතකා වැලියකේ සත්‍යයි දෙක අතර අවබෝධයේ පිණිස මෙන්න මෙහෙම කියන්න පුළුවන් බුදුජාන් වහන්සේ දවසක් සීය සේනාපති හමු වෙනවා සීය සේනාපති කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රධානම ගෝලයා ප්‍රධානම දායකයයි කියමුකෝ. ඉතින් යාට හිතෙනවා සේනාපති කෙනෙක් නිසා නිකණ්ඨනාත පුත්‍ර කියලා කියනවා අවසරයි මේ බුදු කෙනෙක් පහළ වෙලාලු මට හිතනවා යන්න. ඉතින් නිකණ්ඨනාත පුත්‍ර සෑහෙන සැකයක් මත වෙනවා ගියොත් අනිවාර්යයෙන් මේ පැත්තට පහදිනවා. ඒ නිසා යා පුළුවන් තරම් කරුණු කියනවා. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා යන්න ඕනේ කියපු නිසා කියනවා මේක තද බල වශයක් තියෙනවා. සරත් තවත් ගෞතමයන් වහන්සේ ළඟට ගිය ගමන් එයා වශ්‍යයට දපණේ කරගන්නවා. අහුවෙන්නේ නැතුව ඉන්න ලේසි නෑ කියලා. ඉතින් යා කියනවා මම සේනාපති කෙනෙක්. මං ගැන ඒකන බය වෙන්න එපයි කියලා පස්සේ බුදුරජාණන් ළඟට ගිහිල්ලා වැඳලා දානීය ආනිසංස කතා කරනවා. ආනිසංස කතා කරන දරුවචනාංශ මේ බොහොම දන්නේ නැති කෙනෙකුට වගේ දානානිසංස විස්තර කරලා කියනවා මෙලෝ අතින්ම හතරක් හම්බ වෙනවා. පරලෝ අතින් එකක් හම්බ වෙනවා. ඒක නිසා ඒ යම් කිසි කෙනෙකුට මේ මිලෝ වශයෙන් ලැබෙන බහුනෝ ජනතපියෝ හෝති මනාපෝ ආදි වශයෙන් තියෙන බොහෝ දෙනාට ජනප්‍රිය වෙනවා. ඒ වගේම gedara dora ප්‍රශ්න විසඳෙනවා. තාමේ ඇති වෙනවා මේවා කියලා කියනවා අවධානයේ යහට ඊගාව ආත්මේ හොඳ වෙනවා කියලා. එතකොට සීයේ සේනාපති බුදුරජාණන් වහන්සේට කියනවා මේ දාන දෙනකොට බොහෝ දෙනා අතර ප්‍රියමනාප වෙන බව සත්පුරුෂයන් ඇසුර ලැබෙන බව ඒ වගේම ගිහි ධර්ම අංග සම්පූර්ණ වෙන බව ආදී දේවල් පිළිබඳව මට ඔබ වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් නැහැ. මොකද ඒක මම හොඳටම දන්නවා. ඔබ වහන්සේ කිව්වට නෙවෙයි අහන්නේ ඔබ මම සාක්ෂාත් කරලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේ පිළිබඳව මට ඒව කියලා ශ්‍රද්ධාවක් නැහැ. හැබැයි මේ මරණින් මත්තේ මේ දාන කුසලය සුගතිගාමි වෙනවා කියන එක පිළිබඳව විතරක් ඔබ වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙනවා. මම ඒක තාම අත්දකලා නැති නිසායි කියලා. ඒ නිසා තමන් අත්දකපු දේ පිළිබඳ සද්ධාාවක් ඕනේ නැහැ. ඒ නිසා විමුක්ති ඥාන දර්ශනේ නැති උනාට පස්සේ බුදුරජාන් වහන්සේ කිරේ සද්ධාව නැතුව යනවා. සද්ධාාවක් ඕනේ නැහැ දන්නවා තමන්. අපි බුදුරජාණන්සේ අදහන්නේ තාම සාක්ෂාත් වෙලා නැති කාක්කල් තමයි. ධර්මයත් අදහන්නේ සාක්ෂාත් වෙලා නැති තාක්කල් තමයි. සංඝයාත් අදහන්නේ සාක්ෂාත් වෙලා නැති කාලයක් තමයි. සීලයත් අදහන්නේ සාක්ෂාත් කරනකන් තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේට කියන්නේ අසද්දෝ කිය. කිසිම දෙයක් ගැන සද්ධාාවක් නැහැ. අපිට තියෙන රහත් වුණාට පස්සේ සද්ධාව කියලා පැමිණෙන්න ඕනයි කියලානේ. අසද්දෝ අකතඤ්ඤෝ. කෘතගුණ සැලකීමකුත් නැහැ රහතන් වහන්සේ. කළ යුත්තේ කරලා දෙන්නේ. ඉතින් ඒ කතාවල් සම්ප්‍රදාන කුල බෞද්ධයෙකුට කිව්වොත් බණ කියන හැමතැනටත් ගල් ගහයි. අර හොඳ වෙලාටම බුදුහාඳුරුම කියලා තියෙනවා. ශ්‍රද්ධාව අවශ්‍ය කරලා තියෙන තාම තකනම් විතරයි. ඒ නිසා යම් කිසි දෙයක් සැකනම් මේක එහෙමද මෙහෙමද කියනවනම් විචිකිච්ඡාව තියෙනවා. විචිකිච්ඡා තියෙන තාක්කල් එයාට සද්ධාව නැහැ. ඉතින් මේ විචිකිච්ඡා මට්ටම් තියෙනවා සද්ධා මට්ටම් තියෙනවා. මේ මට්ටම් වලින් විමුක්ති ඥාන දර්ශනය කියන මේ අවසාන එක තමයි සැකහැර දැන ගැනීම. නිසකව දැන ගැනීම ප්‍රතිවේක්ෂාව කියලා කියනවා. තමන්ට යමක් හම්බෙච්චා පොඩ උරගාලා බලන්න ඕනේ. ගන්න ඉස්සර වෙලා රත්තරන් බඩුවක් ගන්නවා නම් මැණික් ගන්නවා නම් අපි අරගත්තට පස්සේ බිල ලිව්වට පස්සේ ඒගොල්ලෝ ආයෙ බඩු බාර ගන්නෑ. ඒ නිසා බඩු ගන්න ඉස්සෙල්ලා මැණික් ගැන දන්න, රත්තරන් ගැන දන්න කෙනෙක් එක්ක ගිහිල්ලා උරගා බැලීමක් කරනවා. ඒ උරගා බැලීම රත්තරන් වලට කරන කෙනහිල්ලක් නෙවෙයි. ගොඩනෙක් හිතනවා මේ නියම රත්තරන් අර ලස්සන මේ උරගලේ ගෑම රත්තරන්ට කරන කෙනහිල්ලක් කියලා නෑ. රත්තරන් උරගලේ යාට මොකොත් වෙන්නේ නෑ. රෝල් ගෝල්ඩ් නම් මොනවාරි වෙනවා. මැණිකටත් තට්ටු කරලා බැලුවට ප්‍රශ්නයක් නැහැ. වීදුරුනම් තමයි පුපුරන්නේ. ඒක නිසා පරීක්ෂා කරන්නේ නැතුව බාර ගන්න එපයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒ නිසා අපි සීලයක් රැක්කට සීලය හුදෙක් සමාධිය පිණිසයි කියන එක සීල යාවදේව සමාධි සමාධිසච සීල සීලය සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය. සීලේ තියෙන විසුද්ධිය පිණිසයි. චිත්ත විසුද්ධිය පිණිස මිස මේ අපි කියන මේ සමාජ මට්ටම් මොකක්වත් සීලේ නෑ. ඒකේ තියෙන සමාධියට තුඩු දුන්නා නම් තුරු දෙන බව දන්නවනම් ඒ සීලේ කෘත්‍ය ඉවරයි. චිත්ත විසුද්ධි යාව දේව දිට්ඨි විසුද්ධත්තාය. මේ සමාධිය තියෙන්නේ දෘෂ්ටි පිරිසුදු කරගන්න තු මේ සමාධිය කියලා උඩ යණ්ඩයි දිබ්බ චක්කුණාන ලබණ්ඩයි දිබ්බ සෝත ඥාන ලබණ්ඩයි කියලා අපි මේ බෞද්ධයන් හිතාගෙන ඉන්න දේවල් ඔක්කොම අර සමාධිය පිළිබඳව මේ තෙල්ලම් කරන්න හදනවා. සමාධි කෘත්‍ය ඒක නෙවෙයි. සමාධි කෘත්‍ය නම් යාවදේව ditthi visuddhattaya. ditthi visuddhi කාංකා විතරණ විසුද්ධත්තාය කාංකා විතරන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධත්තාය. එනිසා එකින් එකට ඒකෙන සැක සංකා දුරු කරලා මාර්ගය අමාර්ගය දෙක යම් කිසි කෙනෙක් දන්නවනම් නිවනම වෙන්න ඕනේ තමන් ගිය ටිකේ හරි. එතකොට එයා දන්නවා මේ පව් කරන හැම එකක්ම එයා උරගගා බලා ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්තම් කවුරු හරි කියපු දෙයකට සාතිකයක් දීලා ඔන්න ධානය ලැබලා. නැත්තම් කවුරු හරි දීපු <coughs> සාතිකයකට මාර්ගඵල ලැබලා ඉතින් ප්‍රශ්න වලට අහනවා ගාල්ලේ ඉන්න බුදුහාමුදුරුවෝ ඇත්ත බුදුහාමුදුරුවෝද? උනේ ගම්පහ ඉන්න බුදුහාමුදුරුවෝ ඇත්ත බුදුහාමුදුරුවෝ කියන. ඔච්චි ඔව් කිව්වයි නැහැ කිව්වයි කියලා කොහොමද පරීක්ෂා කරන්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඇයි එහෙම ප්‍රශ්න වලට උත්තර දෙන්නේ? ප්‍රශ්න වලට බාර ගැනීම මෝඩකමක් නේ. අපි යමක් කියන්න ඕනේ කතා කරන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් නං. ඒකට හේතු කාරණා පෙන්නලා ඔප්පු කරන්න බැන්නා. එහෙමනම් කියන්නේ ලූ ප්‍රත්‍යය. එහෙම ලූ එහෙම කියලා තියෙන. ඒක ප්‍රශ්න නැහැ. හැබැයි ඒක හොඳට මතක තියාගන්න එක ණයට ගතයක් කියලා. දැන් මේ විමුක්ති ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ සැකහැර දැනගන්නවා සීලේ කාන්තේම තියෙන්නේ චිත්ත විසුද්ධත්තාය. හිත පිරිසුදු කරන්න එහෙම නැත්නම් මේ සීල් දැක්කයි කියලා. ඒක ඒකෙන් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ චිත්ත විසුද්ධිය තියෙන්නේ උඩින් යන්නවත් වතුර උඩ ඇවිදින්නවත් වාතේ පොළොවේ වගේ ඇවිදින්නවත් කතාවක් නෙමෙයි. ඒව චිත්ත විසුද්ධිය ලැබෙන අතිරේක ලාභන ප්‍රධානම දේ ditthi විසුද්ධිය පිණිස. ditthi විසුද්ධිය ඇති වුණා නම් සැක දුර්වීමක් ඇති වෙනවා. මෙයින් ඇර වෙන ක්‍රමයක් නැහැ. මේ මේ සාසනේ මේ චිත්‍රකමෙන් අර වෙනසක් නැහැ. ඉතින් අපි ඊට පස්සේ කතරගම දෙයියෝ පිටිපස්සේ යන්න යන්නේ නැහැ. කේන්දර බලන්න ඕනකම නැහැ. මේ මේ තුනම නැත්තම් කේන්දර අර වෙන කරන්න දෙයක්වත් නැහැ. කතරගම දෙවියන්ට වෙන කරන්න දෙයක්වත් නැහැ. අපිට ඔක්කොම ගුඩ දේවල්, গুপ্ত දේවල් ඕන වෙනවා. තමන්ගේ කොන්ද බඩ නැති වෙනකොට. එහෙම වෙනවල් එනවනේ ඉතින් කාටවත්. ඒ නිසා කතරගම දෙවියන්ට බනින්න එපා. වැඩි වෙලාවට මට සාප කෙරුවොත් එහෙම මගුලක් වෙනවා. ඒ නිසා මම බොහොම බයපක්ෂව කතා කරන්නේ. හැබැයි මේ බුදුහාමුදුරුවෝ ඉන්නකොට බුදුන්ට පහන තියලා වෙන ඕනේ දෙයියෙකුට පහන දීපට ප්‍රශ්නයක් නැහැ. වෙන කට්ටියට මතක රැතුණා බුද්ධ පහන තියන්න ඉස්සර වෙලා දේව පහන තියන මොකද දුවට බබා හම්බ වෙන්නේ දෙයියන්ගේ පහනේ බුදුන්ගේ පහනේ නෙවෙයිනේ වීසා හරියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් එන්නේ ඒ ටික හම්බ වෙන්නේ දෙයියන්ගේ පහනේ ඉතින් අන්තිමට ගුණ පැත්තකින් තදී කරත් ඉස්සර වෙනවා අද එක බෞද්ධෙක් නෑ මේක පිරිසුදු කරගත්ත ඒක වෙන්න සෝවන් වෙන්න ඕන අවික්කප්පසාදේ පහළ වෙන්න ඕන ඉතින් අවෙක්කප්පසාදේ කියන එක කඩේ සල්ලි වලට ගන්න තියෙන එක සුපර් මාකට් එකේ තියෙන එක නෙවෙයිනේ. Taman මේ සීලය රකින්නේ ඒ සීලේ නිසා කාය වචන දෙකේ පිරිසුදුව නිසා හිතේ පිරිසුදුවක් එනවා. චිත්ත විසුද්ධත්තාය. ඒක හැම වෙලාවෙම පරීක්ෂා කරන්න ඕන. මේ උසස් සීලේ තියෙන කරා පහත් තියෙන සීලේ කරාට සලකන සමාජ දර්ශනය එකක්. මේ සීලය නිසා මම ඇත්තටම චිත්තවිසුද්ධියක් ලබනවාද නැත්නම් සමාධි ස්කන්ධයක් ලබනවාද ඒ සමාධි ස්කන්ධය ලැබුවත් එතනින් වැඩ අරින්නේ ප්‍රඥා ස්කන්ධය එහෙම නැත්නම් ධිට්ඨි විසුද්ධත්තාය ධිට්ඨි විසුද්ධියක් වෙන්නේ නැත්නම් සමාධි ස්කන්ධේ මහ බරක් ණයටගත් එකක් වගේ ඒකේ කෘත්‍ය සම්පාදනය කරන්න නැත්නම් ඊට පස්සේ තමයි විමුක්ති ස්කන්ධය විමුක්ති ස්කන්ධය කියලා කියන්නේ ඒ කාංකා විතරන එහෙම නැත්නම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට ඒ කෙනා සෝවන් වෙච්ච කෙනා පවා නැත්නම් සෝවන් මාර්ගේ වැඩ කරන කෙනාට පවා මේ දේවල් මේ බිඳි බිඳි යන ගතිය නැත්නම් මේ භංගය දකින්න හම්බ වෙනවා. ඒක යාට පේන්නේ ව්‍යසනයක් වාගේ, අවමංගල්‍යයක් වාගේ, බයක් වාගේ, සාමාන්‍ය දැන් වචනේ කියන heart attack එකක් වාගේ. ඒ නැත්නම් giddiness අර සීනි වැඩි වෙච්චාම සීනි අඩු වෙච්චාම එන්නේ. ඒ ගිඩි නැසෙනවා. එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වැඩි වෙච්චාම ඇදගෙන වැටෙන්නේ. ආනේට බොහොම සමාන දෙයක්. ඔය උද්‍යප්පේ ඥාන මට්ටමේදී එහෙම නැත්නම් මේ බිඳීම දකින්නකොට සිද්ධ වෙනවා. ඒ නිසා හුඟ දෙනෙක් එතෙන්දී වැඩ නතර කරගන්නවා. මොකද යාට කැමති නෑ මෙච්චර රැස් කිරීම කරපු මෙච්චර එකතු කිරීම කරපු සංස්කරණය කරපු එකනා ඒ කරන කරන සියල්ලම බිඳිලා යනවා දකින්නකොට මේ තමයි වැල්ලෙන් හදපු ලස්සන මාලිගාවක් වතුර පාරක් ඇවිල්ලා ගහගෙන යනවා දකින්නකොට ඒ මාලිගාවට ප්‍රේම කරන එක්කනට ලොකු දුකක් ඇති වෙනවා. මේක වැලි මාලිගාවක් දව දන්න කෙනාට දුකක් එන්නේ නැහැ. මේ බිඳීම බලණ්ඩයි නැත්නම් ඒ දැකීමයි මේ ප්‍රතිපදාවේ ආරම්භයේ ඉතින් ඒකට භාවනා කරගෙන යනකොට ප්‍රතිපදාව විදිහට යනකොට කෙලෙස් අඩු වෙනකොට බලන බලන දේ පුපුරු ගහන්න බින්දෙන්න උලන් ඉරියන්න පැලිරියන්න යන වගේ යන්න යනකොට අනිවාර්යයෙන්ම තමයි මෙතෙක් කරගෙන රැස් කරගෙන ආපු දේ පිළිබඳව පපුව වතුර ගා ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි අද භෞතික විද්‍යාවත් වෙලා තියෙන්නේ. ඒකුල භෞතික විද්‍යාව තියෙන උපරිම උපකරණ දාලා බලනකොට මේ විශ්වය පැතිරෙමින් තියෙනවා. මේ විශ්වය විශ්වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ල මූල ධර්මයක් හදනවා මේ Big Bang theory කියලා. මේක පුපුරපු එක විසිරීමෙන් පවතින එක. ඉතින් එතකොට මේ විසිරීමෙන් පවතින බව පෙන්වන්න ඕන වෙච්චාම මේගොල්ලෝ කියන්නේ ලපහිච්ච බැලුමක් කරන පුම්බනකොට ලපේට ලපේ ඈත් වෙනා වගේම ඒ ලප මධ්‍යත් මධ්‍ය ලක්ෂයෙන් ඈත් වෙනවනේ බැලුම් පිපෙන්නේ පිපෙන්නේ ආන්නේ වගේ පිපීමක් යනවා ඒ නිසා හැම වෙලාවෙම හඳයි පොළොවයි අතර සූර්යයයි පොළොවයි අතර අනිකුත් ග්‍රහ ලෝකත් අතර අපි විසිරීමක් සිද්ධ වෙනවා ඒ විසිරීම යනකොට වර්ණාවලියේ ඔය රඹ පාට රතු පාට වැඩි වෙනවා. ඒ කියන්නේ ඩේන්ජර් ලයින් එක ඇවිල්ලා තියෙන. දැන් මේක විසිරීමෙන් යන්නේ. පොදිය ලිහිලා තියෙන. ඉතින් මේ පොදිය ලිහිච්ච නිසා එක මැට්ටෙක් කිව්වා මේක පුපුරිමක් ඇති වෙලා පිපිරීම විසිරීමෙන් යන වෙලාවක් කියලා. ඒක තමයි Big Bang Theory කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් ශ්‍රීකවා මෙහෙම තමයි මේ කල්ප වලක ඇකිලෙනවා වර එක පැතිරෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ ওই දෙක මැද අවබෝධ කරගන්න පුළුවන් වෙලාවේ. ඇකිලෙන වෙලාවේ පහළ වෙන්නෙත් නැහැ. විශාල වශයෙන් විසිරෙන වෙලාවේ පහළ වෙන්නෙත් නැහැ. අතරමැද කාලේ තියෙන්නේ. ඒක නිසා මේ විද්‍යාවෙන් තා මේ බුදුරජාණන් වහන්සේ වගේ සියල්ල දැකලා සියල්ල දැනගෙන කියපු කෙනෙක්ගේ ඒ මූල ධර්ම වලින් අරික්කාලක්වත් තාම තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ තාම කනබල්ලම් ගන්නවා. දැන් තියෙන විසිරීමෙන් පවතින වෙලාවයි කියන්නේ. ඉතින් විසිරීමෙන් පවතින තියෙනවා නම් විද්‍යාවේ මොකක්ද තියෙන උත්තරේ? විද්‍යාර කරන ප්‍රති මේක බින්දෙමින් තියෙනවා කියන එක පිළිගන්න එක විතරයි. ඒක වළක්වන්න මොකාටවත් බෑ. විසිරීමෙන් පවතින්නේ. ඉතින් ඒක කෙරුවට පස්සේ රැස්කිරීමක් කරන්න උත්සාහ කරනවා නම් හරියට ගිලෙන නැවෙන් එළියට පයින් මීයෝ වගේ අපි ගිලෙන නැවෙන්නේ මේ පණින්න හදන්නේ මොහොතට ඒත් මොහොතේ තමයි. ගිල් නැවේ හිටියත් මොහොතේ තමයි. ඒක නිසා විද්‍යාව අද දැනගෙන තියෙනවා පැහැදිලිවම ඥානෙ වැඩි වෙන්න වැඩි වෙන්න අපේ නැත්නම් විශ්වයේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ඒක හදාරන මනුස්සයාට heart attack ආතතියක් දෙන්නේ. වෙහෙසක් දෙන්නේ. යට කිව්වොත් ඇත්ත කිව්වොත් අහන හැම කෙනාටම ගැන්දේමක විසිරීමක් පවතිනවායි කියලා. ඒකට බුදුරජාණන් කියන්නේ විවට්ට කල්ප. මේක කටුකුරුන් දෙසාංශේ කියනවා අපි පැදුරක් අරගෙන අකුලන වෙලාවක් තියෙනවා. පැදුරක් කරන දිගාරින වෙලාවක් තියෙනවා. කොහොමද පැදුර පැදුරමයි. දැන් තියෙන පැදුර දිගාරින වෙලාව. මේ පැදුරන දිගාරින වෙලාවේ මුළු විශ්වය පිළිබඳ සියලු ඉතිහාසය ලියන තරම් ඔය විද්‍යාවේ තියෙන හරි පටු දර්ශන. යෝගාවචරයට ওই වැඩේම වෙනවා. යම් වෙලාවක යෝගාවචරයේ භංගය පිඳි පිඳි යන දේ දැක්කට පස්සේ ඒ යෝගාවචරයට මුළු ලෝකෙම එපා වෙන්න ගන්නවා. ඛණ්ඩත් එපා වෙනවා. ඉඳුන් හිටුමුත් එපා වෙනවා. ඥාති වුණොත් එපා වෙනවා. මොකද අර හේන ගහච්ච සෝම් පිටේ නැක් වගේ තමයි මානසිකත්වය. මොනවා කෙරුවත් ඉතින් මෙතනින් කෙලවර වෙන්නේ. තාම මැරිලා නැහැ. තාම හැමරැලි වැටලා නැහැ. තාම දත් හැලිලා නැහැ. තාම කෙස් ඉදිලා නැහැ. නමුත් බලන බලන දේ බින්දිනකොට එයා ඒ තරම්ම මේ ලෝකේ ඉන්නේ ආඩම්බරේ අරගෙන ජීවත් වෙන්නේ. ලෝකේ ඉන්නේ මේ මම අනන්‍යතාවය අරගෙන ජීවත් වෙන්නේ. ඒ බලන්නේ හැමදේම මේ බිඳි බිඳි යනවා දකිනකොට ඒක සාමාන්‍යයෙන් සිදිනසා ගන්නවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ගොයදෙනෙක් කෙනෙක්ක් නෑ 131 වෙනි රිට්‍රීට් එකට භාවනා කරනකොට සීලසහ ගන්න තැනටම ගෙනියනවා. එක්ක නැහිනවා. ඉතින් ඒක කියන්නේ ගොත් එහෙම මේ මේ අන්තිම දවසේ ගෙදර යන්න ඉස්සෙල්ලා දැන් නූල් බඳින්න යනවා ගෙදර ගිහිල්ලා මේ බිබි බිදි යනවා දකින්නකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය සුණාපරන්තේට යන්න පුණාමුදුරණ කතා කරනකොට පුණාමුදුරණ බුදුරජාණන් කිව්වා ඔකට යන්න එපා. ඔය මා හිතුවක් කරේ මදාවියේ ඉන්න පළාතක්. උඹට ගිහිල්ලා කරදර කරයි කියලා. ඉතින් පුණාමරු කරන කමන්නේ ස්වාමීන් කරදර කරන විතරනේ. ඒගොල්ලෝ මට ගහන එකක් නැහනේ. ආ හොඳයි ගැහුවොත් මොකද කරන්නේ? හරි ගැහුවට ස්වාමීන් වහන්සේ අතින් ගහනවා මිසක ආයුධ ගහන එකක් නැහනේ. හරි හොඳයි ආයුධ වලින් ගහනවා. හරි ඉතින් තුවාල කරනස මරණ එකක් නැහනේ. යකෝ මැරුවොත් මොකද කරන්න කියලා අහනවා. ඒතර කියනවා මේ ශාසනයේ ඉන්න බර ගානක් සාංශ කවදා මැරෙයිදෝ කියලා හිතාන ඉන්නවා. ඉතින් එහෙම කෙනාට නිකන් මරණය හම්බ වෙනවා නම් හොඳයි නේ කියලා. බුදුරජාණන්සේ සාදු සාදු කියනවා. නිසා මේ භාවනාවේදී ඒ භංග ඥානය නැත්තම් ඒ බිදිබිදි යනවා දකින්නකොට ඒ කෙනාට ඒ වෙන එපා වීම එහෙම නැත්තම් ඒන එන ගහච්ච තෝම් පිටනේ වගේ ගතිය අපිව හිතන මොනම ප්‍රිය වස්තුවකින්වත් වළක්වන්න බෑ. එහාට කරන්න තියෙන කෝ භාවනා නතර කරන්න ඕනේ. නැත්තම් තීජුනසා ගන්න නැත්තම් රහත් වෙන්න ඕනේ. ওই තුනෙන් එකක් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා උපාසකම්මල ඔහොම හිතා ගන්න නෙවෙයි 130ට ආවේ 30 වෙනි රිට්‍රීට් එකට ආවේ මේ භාවනාව කියන එක සරෝසුභවාදී එකක් කියලා තමයි. මේක අසුභවාදියක් නෙවෙයි මේ කියන්න හදන්නේ. මෙතෙන්දි තමයි කොකා කන කොකාද සුදු කොකාද කියලා තේරෙන්නේ. ඒ බලාන ඉන්න දේ විපරිණාමේ බලලා මැද බලලා මුද මුල බලලා අග බලන වෙලාවේදී ඒ එන මුස්පීන්තු ගතිය ඒ එන කම්මැලි ගතිය ඒ එන නීරස ගතිය ඒ නිදිමත ගතිය, ඒන බයසුළු ගතිය, පදණං විරහිත වෙන ගතිය භාවනා විදිනුවක් කියලා තේරුම් ගන්න යෝගාවචරයේ කොච්චර සූදානමක් තියනවද? කොච්චර පුළුල් දර්ශනයක් තියනවද? කොච්චර පුළුල් සංකල්ප තියනවද කියන එක තමයි මේ කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග දාන දසන විසුද්ධි කියලා කියන්නේ. යෝගාවචරය තමයි මේ භාවනාවත් තමන්ගේ පදක්කම් වලට තව එකක් එල්ලන්න කියලා. ඒ වෙ නැත්නම් BS e MS PhD කියන එකට පිටිපස්සෙන් භාවනා කරුවයි කියලත් පදක්කමක් එල්ලේ කියලා හිතලා තියෙන. ඒක එක්කක්වත් වෙන්නේ අර තියෙන තුනත් ඉවරයි. ඒකත් හැවහැලි වගේ ඒකත් ඉවරයි. අලුතෙන් ලැබෙන්න තියා. ඉතින් ඒක නිසා මේ ඒ වගේ දෙයක පිළිබඳ බණක් අහලවත් නැත්නම් ඒ වගේ දෙයක් පිළිබඳව හිතලවත් නැත්නම් ඒ වගේ දෙයක් ඉදිරියට එනකොට මම මුණ දෙන්න ඕනේ මෙහෙමයි කියලා සූදානම් ගියේ නැත්නම් අර දේ තුනේ එකක් තමයි සිද්ධ වෙන්නේ එක්ක පිස්සු වැටෙනවා මේ බැලු බැලු දේවල් මේ කුඩු කුඩු වෙලා යනකොට Tamange ඇස් දෙක ලේස බීම් එකක් වගේ වදින වදින තැන පුපුරනවා වදින වදින තැන පුපුර පුපුර යනවා ඒක හරියට මේ ගැහිච්ච පිඟම් භාණ්ඩයක් වගේ. ඒක පුපුරු ගහලා තියෙන හැමතැනම වැටුනොත් පුපුරන තැන පේනවා දැන්. මේක පේපිලා නැහැ. වැටුනොත් ඔතනින් තමයි පැලෙන්නේ කියලා. ඉතින් අන්නේ වගේ හොඳ තරුණ වයසේ භාවනා කරත්, මැද වයසේ භාවනා කරත්, අග වයසේ භාවනා කරත්, ඒ භංග ඥානයට යනකොට ඒත් එක්ක මේ යෝගාවචරයට බයතුපත්තාන ඥාන කියලා බයක් ඇති වෙනවා. අසවල් දෙය කියලා එකක් නැහැ. කොයි දෙයක් එපා වෙනවා. ඉතින් ඒ දේ කවදාකවත් යෝගාවචර කමඨාන් සුද්ධ කරනට කියන්නේ ඒක මොකද ඒක හිතන මේ ආත්ම කරුත්වයට හොඳ නැහැ. නැත්නම් ගුරුවරයට හොඳ නැහැ. නැත්නම් බුද්ධ ආගමට හොඳ නැහැ. ඒ නිසා එයා උළුවන් තරම් හිතනවා මේ බය එන්ත මේ ඇතිවෙච්ච මනසේ ආකල්පය බිය දනවන ආකල්පය මගේ පුද්ගලික දෙයක්. ඒක නිසා ඒක හෙලි කරන්නේ නැතුව මෙහෙමයි ස්වාමීන් වහන්සේ හිතාගෙන නම් හිටියේ භාවනා කරන්න එන්න තමයි දිගටම ඉන්න තමයි මට බඩ එකක්වත් තියෙනවා මම යන්නම්. ඉතින් දැනගන්න ඕනේ මේ වැඩි එකක්ම කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඉස්සර ඒ වයසක ආමතුරු කෙනෙක් ගා හොඳ තරුණ භික්ෂුවක් භාවනා කරා. භාවනා කරනකොට ලොකු හඳුරු මෙයාට කමටහන් දීලා කරගෙන කරගෙන යනකොට මෙයාට ටික ටික ටික ටික එපා වෙන්න පටන් ගත්තා. එපා වෙන කියලා කියන්නේ භවනාදී මේ වැටහෙන දේ එදිනදා ජීවිතේ නොදත් බෑ. දාපු ගමන් මේ එදිනදා පවතින ආචාර ධර්ම වලට ගැලපෙන්නේ නැහැ. එදිනදා තියෙන මේ රැස් කිරීමනේ, නම්බුනාමනේ, ලාභ සත්කාරමනේ. මේකේ පේනවා කොයි දේ එකතු කරත් ඕක අන්තිමට පුපුරු ගහලා මැරලා විනාශ වෙලා යනවා කියලා. ඉතින් මේ ආම්දුරෝ කියන්නේ නැතුව කිව්වලු ලොකු ආම්දුරන්ඩ මේ මට ගෙදර ගිහිල්ලා එන්න හිතෙනවා කියලා. ඒ ලොකු සංහසේ දන්නවා. ඊට පස්සේ කිව්වල ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට ඇතුළ ගෙදර ගියාට ආපහු එයිද කියන එකත් විශ්වාස නැහැ. අන්තිමට වචනේ නොකියවලා සිවුරු අරනවා කියන මට්ටමට කියවිලා තියෙනවා. ඉතින් ලොකු සංහසේ දන්නවා දැන් මෙතන ලෙඩේ කොතනක් තියෙන බෙහෙත කොහෙද තියෙන්නේ කියලා. හැබැයි මේ කියන්නේ පයබර වයට පිටික රහයා බෙහෙත් බඳින කතාව. මොකද ඒ සංහසේ දන්නේ නැහැ මේ Tamange මනසේ වෙන මේ වෙනස. එහෙම නැත්නම් මේ විසුද්ධිය පේන්නේ යාට විනස ව්‍යසනයක් වගේ. ඉතින් ලොකු සාමින්නාංශය පිළිබඳ බොහොම සුහදකම තියෙනවා. හැබැයි ලොකු සාංශය දැන් එපා වෙලා. ධර්මියත් එපා වෙලා. මහානකමත් එපා වෙලා. අරණ්‍ය ජීවිතත් එපා වෙලා යන්න හදනවා. ලොකු සාංශය කිව්වලු මෙහෙමයි ඔය නම ඉන්නකොට මට හුඟක් පහසුයි වැඩ දේ කරගත හැකි දරදී ඇදලා දෙනවා. මේ ඔක්කොම කරන දැන් ඔය නම ගියාම මට කරදර ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මහාන වෙන්න ගන්න තීන්දුව වගේම වැදගත් තීන්දුවක් නේ සිවුරු අරනවා කියන්නේ ඒකට කරන්න දෙයක් නැහැ. මම මේ ඉන්න කුටිය පොඩ්ඩක් කැඩිලා. ඒක දිරලා දැන් බලන්න මට මං තනියම කැලේ ඉන්නේ. ඉතින් අර මනසට අර ස්වාමීන් වහන්සේ තුනනේ මේ ලොකු සංස්කෘතික මේ අවශ්‍යතාවයක් නෙමෙයි කියන්නේ ප්‍රයෝජනෙ සලකලා ආගෙන ඉන්නකොට කිව්වලු මට මේ ගල්ලේ ගල්ලෙන කරලා දිලා යන්න බැරිද කියලා. ස්වාමීන් වහන්සේ මාත්තු යාත හිතන කාලේ බැලුවා ওই ගලේ කිසිම තැනක ලෙනක් නැහැ. මම බල්ලා තියෙන්නේ. නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ. මං කියලා දෙන්නම් ලේන කාරණා හැරි කොහොමද සාංශ ඕකේ මේ මම තනි කුරුඳු ගල. ඕකේ ලින් හරන්න බෑ. නේ නෑ ඔය ඉලන්දාරියනි. මං කියලා දෙන්නම් වැඩේ. අන්නර පොඩි බොක්ක තියෙන තැන තියෙනවනේ ඉතින් යන්තම් දෙමෙන් නැති ලකුණ විතරයි තියෙන. ඔතෙන් පුළුවන් තරම් දර දාලා ගල රත් වෙනකන් ගින්දර ගහන්න ඒගොල්ලෝ ගහුවාට පස්සේ ගල හොඳට ගින්දරේ හොරවලා වතුර බල්දියක් ගහන්නේ කොහොමද? එතකොට ඒ රත් වෙච්ච කෑල්ල රොටියක් වගේ කැඩලා වැටෙනවා. ඉතින් ඉතින් ඒ අර හමුදෝ කිව්වලු ඉතින් ඔය පොඩි කැල්ල කැලුණාට වෙන්නේ නැහැ නේ කියලා. නෑ නෑ ඊට පස්සේ ආයෙ දර දාන්න ඕනේ. ආයෙ රත් කරනකොට ආයෙ කැල්ලක් වටනවා. අන්තිමට Tamanට ඕන විදිහට ගිනි ගහලා වතුර ගහලා ගිනි ගහලා වතුර ගහලා හදන්න පුළුවන්. ඉතින් මේ තමයි දැන් අර කම්මැලිකම මතක නෑ. දැන් දර එකතු කරනවා, ගිනි ගහනවා, වතුර ගහනවා කර කර යනකොට දැන් මේක ලොකු වෙවි ලොකු වෙනවා. මේක වල මේක දන්නේ නැති සාත්‍රයක්. මම මේක කරගෙන ඉන්නම් කියලා. ඉතින් ඊළඟට පස්සේ දැන් සෑහෙන කෙනෙකුට ඉන්න හිටගෙන ඉන්න පුළුවන් තරම් ආවරණ දෙකෝ දැන් හරි වැඩේ. තාම අර හිත යටින් වැඩ කරනවා ගිහි වෙන ගතිය. ඒකලු හොඳයි. දැන් ඉතින් ඕක ඉතින් බලන්නකෝ මං හිතුවන් තනිය කොහොම කරන්නද මේකේ. ඊට පස්සේ ඒකලු දැයන් හරිකොල මෙහෙමයි ඔය තනි ගලේ ඉන්නකොට නියුමෝනියාව හැදෙනවා. ඕකට සුදු පිටියම් කරලා ගල ආලිත්තම් කරන්න ඕනේ. ඉතින් මටත් කරගත හැකි දන්නවනේ මම වයසයි නේ නිසා ගිහිල්ලා හුඹස් මැටි ටිකක් ගේන්නෝ. බස්මැටික් ගෙනල්ලා සමරත් ගෙනල්ලා කලවම් කරලා එක සැරයක් ගාලා ගලේම තමයි කරන්නේ ඔය බිස්සුතුන් අඳින්න ඉස්සලා කරන දෙයක් ආලිත්තම් කරනවා කියලා උල්ලිත්තම් ආලිත්තම් කියලා දෙකක් තියෙනවා ආලිස්සම් කරන ආලිත්තම් කරන කියන්නේ ඇතුල් පැත්තේ කපරාරු කරන එක උල්ලිත්තම කියලා කියන්නේ පිටින් කපරාරු කරන එක ඒකට ලොකෝ දොරණ තෙල් වලින් තමයි අන්තිමටම ඉවර කරන්න වැඩේ ඒව බිචිසිතුවා මගේ පැරණි වගේ ඒකෙන් තමයි රැකෙන්නේ. ඉතින් මේක කරුවාට පස්සේ හාමුදුරෝ දැන් පොඩි හාමුදුරෝ කෙල්වල මේක. මැටි ගාලා ඊට පස්සේ හොඳට කටු මැට්ට දෙමැට්ට ගහනවා වගේ මේ අඟලක විතර වැඩක්. වැඩලා කෙරුවාට පස්සේ කිව්වලු දැන් හරි කියලා. ඊට පස්සේ කිව්වලු දැන් මේකයි ඕක මේ වැඩි හරි ඉතින් පේනවනේ මම මට කරගන්න බෑ. මේක මේ ටික කාලයක් මේක සිද්ධි වෙනකන් අතුපතු ගාලා ඔය බලන්න ඕනේ වතුර එන තැන් යන තැන් බලන්න ඕනේ. ඒක නිසා දැන් මට ඌව කරගන්න බෑ. මේ නම ඌක පදිංචි උන් ගිහිල්ලා. පදිංචිලා ටිකක් ඔක පාවිච්චි කරලා බලන්නකෝ. මේ ආමතුරණ දැන් දෙපැත්තක් වැඩ කරනවා. වැඩෙත් ඕනේ. ගෙදර යන්නත් ඕනේ. ඊට පස්සේ නේද වස්සෙලඹුරා. මේ වස්සෙන් බඩස කිවලු දැන් නම් ඒක හරි ඔක්කොම දැන් ඉතින් මේ පින්සිද්ද වැඩටක් නෙවෙයි කපට කරන්න බෑනේ මේ සීනාතන පූජාවක් මේ වෙලා තියෙන්නේ. දැන් ඕක සන්තෝෂ කරගෙන දැන් මේ වස් කාලේ මේක ඇතුලේ මේ ඉඳගෙන ගල්ලෙනේ මේ ඉඳලා ඉස්සර බිත්තියක් බඳගෙන වාත කවුළු තියාගෙන ඉන්දියේ දැන් දැන් මම මොකද කරන්නේ දැන් මේක ඇතුලේ මට දැන් එපා වෙලා නෑ නෑ එහෙම කරන්න එපා ඔය සංයුත්තනිකය කියලා පොතක් තියෙනවා නේද කියවන්නේ කිව්වා. වස් ඉවර වෙනකොට මේ සංසේ සංයුත්තනිකය පිළිබඳ සියලු බණ කටපාඩම් කරලා අනාගාමී தත්තරපත් වෙලා තියෙනවා. ඒ ඔක්කොම ලොකු හාමුදුරුවෝ කරන්නේ ප්‍රයෝගෙන් අර පොඩි කාට බත් ටික කවනකන් සුරංගනා කතා කියනවා වගේ. මේ 84000ක් ධර්මස්කන්ධෙම තියෙන ඔච්චරයි. ඌව බැඳගෙන සුරේල්ලාගෙන කොපත්තිරෝ ලිව්වට තමයි මේ බින්දී අනේක බලනකොට හිත බේර ගන්න බැරි නම් ওই ධර්මස්කන්ධ 60 60 84 දාන්නේ ඕවා තිබත් වැඩක් නැහැ. අපි බලන්න හදන්නේ මේ ධර්මස්කන්ධෙම අපේ නම්බුව වැඩි කරගන්න. අපේ ලාභ සත්කාර වැඩි කරගන්න. මේ ධර්මයෙන් හම්බ කරගෙන කන්න. කන්න බුලුවා මොකද සරුවචනාසේගේ අදිෂ්ඨානේ මහ විශාලයි. 5000ක් කල් මේකේ ඉන්න ඔක්කොටම කන්න දෙනවා බුදුහාමුදුරුවෝ. 5000කල් මේකින් ඔක්කොටම සිවුරු දෙනවා බුදුහාමුදුරුවෝ. 5000කල් මේකින් ඔක්කොටම සේනාසන දෙනවා බුදුහාමුදුරුවෝ. 5000කල් ඔක්කොටම ගිලම්පස දෙනවා බුදුහාමුදුරුවෝ. සීමා මාලකයේදී කියනවා. මෙන්න මේ ටික මං පොරොන්දු වෙනවා කියලා. ඒ තරම් මහා අදිෂ්ඨානයක් තියෙන කෙනෙක් බුදුරජාණන්සේ. නමුත් අපි දන්නේ නැත්තම් මේ මේ බිඳීම බලලා නැත්තම් මේ පුපුරු ගහන එක බලලා මේ පැලිරියන එක බලලා මේ විනාශේ බලලා මෙන්න මේක දැනගණ්ඩයි මේ අපි මේ දන් දුන්නේ. මේක දැනගණ්ඩයි අපි මේ සිල් රැක්කේ. මේක දැනගණ්ඩයි අපි මේ සමාධි භාවනා වැඩිවේ. මේක දැනගණ්ඩයි අපි මේ ප්‍රඥා භාවනා වැඩිවේ. මේ බිඳී යෑම සමාදන් වුණා නම් විමුක්තිය කියන්නේ ඒක තමයි. ඒක ඒක විසීම බිඳෙනවා. ඒකට ආස කෙරුවොත් බිඳීම කාලකණිකමක් වෙනවා. බිඳීම මුස්පේන්තුවක් වෙනවා. බිඳීම ව්‍යසනයක් වෙනවා. බිඳීම නැස්පැත්තියක් වෙනවා. නානා භාවෝ විනා භාවෝ. නානා භාව කියලා කියන්නේ වෙන දෙයක් බාටපත් වෙන විනා භාවක විනාශ වෙනවා. මේ නානා භාව විනා භාවය තමයි සංස්කාරයන්ගේ අත්‍යන්ත ලක්ෂණය. මොන දේ පිළිබඳව ලකුණු තියාන හිටියත් නිමිත්තක් ගත්තත් නිමිතිකට හැකි සියල්ලම අන්ධයක් බාටපත් වෙනවා. යංකින්චි සමුදේ ධම්ම සම්බත්තන් නිරෝධ ධම්මං කියලා නිමිත්තක් ගත හැකි වස්තුවක් ලෝකේ තියෙනවා නම් ඒ නිමිති කළ හැකි සියල්ලම ලෝකේ අන්ධයක් බාටපත් වෙනවා නානා භාව කියලා කියනවා. එසේ විනා භාවයකටපත් වෙනවා ඒ නිමිත්ත නිමිත්ත කරන්නත් නැති වෙනවා. එතකොට අනිමිත්ත සමාධියකට යනවා. එතකොට අනිමිත්ත සතියකට යනවා. අනිමිත්ත ප්‍රඥාවකට යනවා. ඉතින් මේ ලෝකේ දන්න පැත්තේ මේ තිතියන් ඇඳ ඇඳ ප්‍රමාණ කර කර අරුවේ කුට්ටිය මූ කුට්ටිය කඩ කඩ ඉන්න මිනිහා නැත්තම් ගෑණි මේ අනිමිත්ත උදව්වක් කරගෙන අනිමිත්ත මධ්‍යම ප්‍රතිපදාවක් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගේ යන්න මේ ලෝකේ තියෙන කිසිම දැනුමක් එදෙන්න අදාළ නැහැ. මේ ලෝකේ තියෙන ඔක්කොම නිමිති වලින් ගත්ත දැනුම් තියෙන සංඥාවෙන් ගත්ත දැනුම් තියෙන. ඒ සංඥාව ඒ අර ලෝකෙට නැත්නම් සූක්ෂම ලෝකෙට සූක්ෂම රූප තියෙන ලෝකෙට එහෙම නැත්නම් අරූප ලෝකෙට මොකක්වත්ම බලංගු නැහැ. එතෙන්ට යනකොට අපි කොච්චරක් සූදානමක් තියනවද? අපේ හිත අරමුණ ගෙවාගෙන ගෙවාගෙන යනකොට ඇති නැති බව තේරුම් ගන්න බැරි ලකුණු සටහන් ආකාර ලිංග නිමිති උද්දේශ මොනක්වත් නැත්තඳ ගියාම අපි මොකද වෙන්නේ? සීගන් සීපත කන්න බැරුව යනවා. heart attack එනවා. ගාපු ගාම මැරලා වැටෙන්න පුළුවන්. ඒ තරම් මරණයට බයයි. ඒ තරම්ම මරණයට බයයි. නමුත් එක එක්කත් අත්දකපු එකෙක් නෑ මරණේ. මෙතන කවුරු ඉන්නවද මන් දන්නේ. පුදුමාකාර බයක් තියෙනවා. ඕක තමයි සංස්කෘතිය කියන්නේ අපේ. ඕකට බය තමයි මේ නටන නාඩගම් සේරම නටන්නේ මරණයට බය. බෑ එක එක්කත් අත්දකපු එකෙක් නෑ. මරණයට කියන පස්සේ වෙන්නේ මොකද්ද? මේ පේන මේ තියෙන දේවල්, ඉන්ද්‍රිය ගෝචර දේවල්, මේ ඉඳුරන් අහුවෙන හැට පේන රූප, කනට සද්ද, රස, ගන්ධ රස පහස වගේ දේවල් ඇහැට මොනවාරි පෙනුනට පේන බා තව කෙනෙකුට කියා ගන්න බැරුව යනවා. කියන දේ ඇහෙනවා Tamanට කතා කරගන්න බැරි. මේ මම මැරිලා නෙමෙයි මේ කතා කරන්නේ. මම මෙහෙම අත්දකලා නැහැ මෙව්වා. මේ දවස්වල දැන් අවුරුදු 30 ගානක ලෝකේ තියෙනවා මරණපැයි අත්දැකීම් කියලා විශාල පරිශ්‍රණයක්. ඒ පරිශ්‍රණවල තොරතුරු පේන්න තියෙනවා. ඒ මරණයට මරණය හා සමාන heart attack වෙලා angina ඇවිල්ලා මැරිලා ආපහු උපදිනවා කියන එළෝගිල මෙලේනවා කියන කට්ටියගේ එකම කතාව කතා කරන්නේ. මේ ලෝකේ තියෙන ඔක්කොගෙම අයින් වුණාට පස්සේ බොහෝම සහැල්ලු තැනකට යනවා. ඒ සහැල්ලු තැන ගියාම හිතනවලු මේ මේ ලෝකේ කියලා කියන්නේ අසුචි වලක් වගේ එකක්. මේක හොදන්න ඕනේ, නාවන්න ඕනේ, කන්න බොන්න ඕනේ. ආරකේ මොකක්වත්ම නැහැ. නමුත් අර ලෝකෙට තියෙන යම් බැඳීමක් තියුණොත් මේ අසුචි වල සැපයි කියලා හිතෙනවා. අර තියෙන සුන්දර තත්වයට වඩා. ඊට පස්සේ නැවතත් මේ පරණ කයට එනවයි කියලා කියන්නේ මහා විශාල දඬුවමක් වගේ ඩු වෙලාට පේන. ඒ යන ගමන ලේසි. භාවනා කරනකොටත් අපිට මේ කය බිඳි බිඳි යනවා දකින්නකොට ওই මරණ පැයේ අත්දැකීමට බොහෝම සමාන දෙයක් ওই භංග ඥානදී සිදු වෙනවා. එතකොට මේ යෝගාවචරයට ඇති වෙන බය නිසා නැවතත් මේ කයටම ඇවිල්ලා වහන එක එක විදියකට පෙන්නනවා සරුවච්චන් වහන්සේගේ අත්දැකීමක්. මේ ඉස්සර නැවවල යන මිනිස්සු දිසා කාකයක් කරයි යනවලු. දිසා කාකයයි කියලා කියන්නේ නැවේ අරගෙන යනලු පරෙයියක හරි කපුටෙක් හරි වහගෙන යනවලු. කූඩුවක දාලා අරගෙන කන්න බොන තියලා. නැව මෝදුපත් වුණොත් යන එන දිශාව නැති වුණොත් කපුටා නිදහස් කරනවා. ඒකට කපුටා උඩට ගිහිල්ලා ළඟම තියෙන දූපතට පියඹනවලු. ඒකට කප්පිට දන්නවා මේ පැත්තේ තමයි ළඟම දූපතත් නැත්නම් එයාකට දැන් උතුරු දකුණ මාරු වෙලා තියෙන්නේ. ඒ කපුනා මෙතෙක්කල් බින්දිලා හිටපු එක උඩට පීඳනවා වටේට බලලා ළඟම තියෙන දූපතට නම මොකද ਉਹ කැමති නැහැ ආපහු නැවට ඇවිල්ලා අහුවෙලා කූඩුගත වෙනවට. නමුත් කියනවා යම් මෙහෙකින් කපුටට පේන්නේ උඩට ගියාම ඇතැම්ම 5ත් 6ත් අතර ප්‍රමාණයක් විතරයි මොහොතේ. මිනිස්සෙකුට උඩට යන්න යන වැඩි වෙනවා පේන ප්‍රමාණය. පේන්නේ නැත්නම් කවුට වෙහෙස නිසා නැවත කරන්න දෙයක් නැති නිසා නැවේ කුඹ ගහ උඩට ඇවිල්ලා ආයෙ වහනවා. කොහේ කැරකිලා ගියත් ආයෙත් එන්න එනවා. ඒ වගේ මේ භංග ඥානේ මතුනාට පස්සේ නිවන අරමුණු කරේ නැත්තම් එහෙම නැත්තම් විමුක්තිය අරමුණු කරේ නැත්තම් අර පංචස්කන්ධයටම ඇවිල්ලා වහනවා ඒසරේ. යන අතක් පේන්නේ නැහැ. යාට මොකද්ද පේන්නේ මේ ඈත තියෙන එක නොදන්න කලාපයක්. නොදන්න දේශයක්. ඒකට කැමති නැහැ. යාර දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා අර කුණු පංචස්කන්ධයට මේන එක තමයි. මේ යෝගාවචරයට සිද්ධ වෙන්නේ බහිතපට්ඨාන ඥාන ඥාණයට අහුනේ නැත්තම්. අනේ තමයි දන්නේ අකා හොඳයි. ඒ නිසා අපි නැවතත් අර දාඩිය ගඳ ගන්න නවගුණේ නව දොරෙන් කාරළු වැගිරෙන මේ දෙතිස් කුණ පෙට්‍රයිල වහ ගන්නවා. නමුත් එයා දැනගත්තොත් මෙතන බයක් එනවා. ඒ බය ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේ වැඩගත් කඩයිමක් මේක. මම මේ බය නැති කරන්න සද්ධාව ඉදිරියට ගන්න ඕනේ. ශීලෙ ඉදිරියට ගන්න ඕනේ. සතිය ඉදිරියට ගන්න නිසා කොහොන්තරටම රත් වෙලා තියෙන්න ඕනේ වෙලාවේ. එහෙමනම් එයාට පේනවා මෙතනින් එහාට මේ නැතිකම නිසා නෙවෙයි මං එහාට ගියේ නැත්තේ මට කවුරක්වත් බය නැතුව ඵලයන් කියලා කියලා දීලා නැහැ. ඒ වගේම යනකොට ආරක්ෂක යන්ත්‍රයක් තිබුණෙත් නැහැ මට. මට සද්ධාව තිබුණේ නැහැ ඇති වෙන්නේ. මට සීල තිබුණේ නැහැ ඇති වෙන්නේ. මට සතිය තිබුණේ නැහැ ඇති වෙන්නේ. දැන් මේ තුනම තියෙනවා. ඒ නිසා යා ඒ බයට කඩාගෙන වදින්නේ මේ පොඩ්ඩක් ඉදිරියට යන්න බලනවා. නැත්තම් මේක බයතුපට්ඨාන කෙරක ඥානයක් බව තේරුම් ගන්න. සීමොලේ නැතිවීමක් හෝ heart attack එකක් හෝ මේ ගිඩිනස් නෙවෙයි මෙතෙන්දී හීන්දාලියක් දානවා. දාන්න ඕනේ ඒක. ආන් එතෙන් ගියාට පස්සේ යාට පේනවා එතනින් එහාට මේ බය වෙච්ච තැනින් එහාට මේ ඇහැට කනට දිවට නාසයට අහුවෙන්නේ මූල ධර්ම වැඩ කරන්නේ ඊට පස්සේ වැඩ කරන්නේ පරමාර්ථ ධර්ම විතරයි සම්මුති ධර්ම වැඩ කරන්නේ එතකොට මෙතෙක් මේ ආස කරපු ඇහැට කනට නාසයට දිවට කයට වැටෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වසුරු වගේ තමයි පේනවා කියන්නේ Taman කාලා කක්ක කරපු දේවල් වගේ. ඒක නිසා හිතනවා මේ වසුරු වලට ආස කෙරුවොත් පරමාර්ථ ධර්ම නැති වෙනවා. ඒ නිසා මේ විශේෂී තිබිච්ච දැන් මේ රූප වර්ණ රූප දකින්න තියෙන ආසාව, විවිධ ශබ්ද අහන තියෙන ආසාව, ගඳ, සුවඳ, කස්තුරි, කුංකුම තුවර ලබමින් තියෙන ආසාව, විවිධ රස රස වලින් දීපිනවන තියෙන ආසාව, මේ පස්සට විල්ලුද දෙන්න තියෙන ආසාව කායට විවිධාකාර මතිමතාන්තර දෙන්න තියෙන ආතාව නිසා තමයි මට එහා පැත්තට ය아가න්න බැරි කියලා මේ Taman මෙතෙක් දුවදරුවන් වටු කරගෙන පවුල් සංස්ථා තියාගෙන ආණ්ඩු පිහිටුවාගෙන මේ කාවු එක පිළිබඳව නිර්වින්දනයක් එන්න පටන් ගන්නවා. නිර්වින්දනයක් කියලා කියන්නේ මේක අර පොඩි දරුවෝ කක්කා ආත වුණාට රසං රස්නිය කක්කා අරගෙන තලා තලා ඉන්නේ පොඩි උන් ඉපදිච්ච ගම. ගොම්පොළොවේ දැන් ලොකු වුණාට පස්සේ කක්කා දලන්න බෑනේ. පොඩි කාලේ කක්ක තැලුවේ නැත්තම් කක්ක ටිකක් කෑවේ නැත්තම් මුලත්තර කෑවට කට රතු වෙන්නේ නැහැ කියලා අපේ අම්මා කියනවා. ඒ නිසා පොඩි කට්ටියක් කන්න අරිනවා. උගේ මේකනේ. උඩ හර රස්නියයි එක ගොම්පොල විඳගෙන තත් තත් තත් තත් ගාලා hinaවි තලසලා ඉන්නවා දැන් කාලේ අම්මලාට තියා දරුවන්ට තියා මොකාටවත් හම්බෙන්නේ නැහැ මොකද ඌන්ට තියෙන්නේ මේ ටයිල් පොලවල් තියෙන ඒකේ බෑ කක්ක තලන්න අනිතික දෙන්නෙත් නැහැ විද බීජ කියලා ඕඩි කොල්ලෙන් ඔලි නාවල බබා තියානේ ප්‍යාස් බේබි සබන් කට්ටිය කැමති නැහැ බබාට විස බීජ දකින්නට. හොඳ විස බීජ හැදුනොත් බබා හයියයි. විස බීජ නැතුව හැදෙන බබා උලඟටත් මැරෙනවා, වැසටත් මැරෙනවා, කැසටත් මැරෙනවා. පරණම්මල නැ දරුවෝ 10 දෙනෙක් විතර වදනවා දෙන්නෙක් විතර ඉතුරු වෙනවා උන් හයියයි. දැන් වදන්නෙම දෙන්නයි ඒ දෙන්න නැතුව තම්ම වහ කරනවා දැන්. මොනවත් කරන්න බෑ. ඒ නිසා උන්ට විස බීජ කිට්ටු කරන්න බෑ. උන් ඒ නිසා විස බීජ නාසනේ නිසා උන් නැහිනවා. මේ නාසනේ කියන වචනේ හරි භයානක වචනයක්. නිතර පාවිච්චි කරන්නවත් එපා. ඒ වගේම තමයි භංග කියන වචනේ. අපි කවුරු හරි භංග වේවා කියනවනම් ඒ තමන් ඒ කියන කියන වාරය පාස භංග වෙනවා. මේ විදිහට යෝගාවචර මේ බය හරහා ගියාට පස්සේ බයතුපට්ඨාන කියන ඥානය ආවට පස්සේ කියනවා මේ මේ සැලසුම් කරන හැම දෙයක්ම අන්තිමට දුක පිණිස පිටනවා පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ මේ දුකක් කවදාකවත් මනුස්සයට එන්නේ නැහැ ප්‍රේම කරපු නැති දෙයකින්. තණ්හා නොකරපු දෙයකින්. <clears throat> ඒක නිසා කියනවා භව රෝගය සද්දනා රූපෙට මත්වී ඇයි දු ප්‍රේම කලේ. කෝ සප්පතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ කියලා තම්බි කෙනෙක් කියන්නේ. අපේ කට්ටිය හයියෙන් රේඩියෝ දාගෙන අහනවා භව රෝගයේ සදනා රූපෙට මත් වී ඇයිද ප්‍රේම කළේ? ප්‍රේම නොකරන කෙනෙක් ඉන්නවද බලන්න. ඒ භව රෝගයට හදන මේ රූපෙට ප්‍රේම නොකරන කෙනෙක්. ඉතින් මොකද රූප ප්‍රමාණ වලින් තමයි අද ලෝකෙ දුවන්නේ. ප්‍රමාණ කරන්නේ පළවෙනිම සාක්‍ය තමයි රූප ප්‍රමාණ. ඉතින් ඒකනේ අපි ඕනේ ගාණක් ගෙවන්නේ. මූණත් ආඩු හරි ගසලා දෙනවනම් අංගපතක ටික හදලා දෙනවනම් මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ. ඒ ගාණ විලිලෙජ්ජ නැතුව සංගරාවල දාලා තියෙන මේ අංග මේ අංග හදා අංග පතංග හදාගන්න මෙච්චරක් යනවා. මේ අංග පතංග හදාගන්න මෙච්චරක් යනවා කියලා ඒකල අංග පතංග හදාගත්ත කට්ටියගේ රූප පෙන්නලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ සංගරාව නිකන් දෙනවා. කියවන. රූප ප්‍රමාණ. අතෙන් ගියාට පස්සේ ඒක පිළිබඳව අර අසුචි අත ගන්න වැඩි දෙකියෙක් වගේ මේ භව රෝගයේ සදන භව රෝගී හදන මේ රූපෙටමත් වෙලා අහුවෙන්නේ නැත්තේ කවුද පළවෙනි වයසේ පළවෙනි යාමේ? මන්ද දශකේ ක්‍රීඩා දශකේ වර්ණ දශකේ ඉන්න තුන් දෙනා ඒ දශක තුනේ ඉන්න කෙනා ඒක අහුවෙන අහන්න දෙයක් නැහැ. දැන් වෙලා තියෙන මේ ආච්චි අම්මලානේ නටන්න බේරන්න බැරුව. ඒ වයසේ පැංගිරි කෙල්ල නටන එක සාධාරණයි ඒක ඉතින් උන්ගේ වයසේ වැරද්දනේ. දැන් ඒක නෙවෙයිනේ. මා මේ තරුණකම තරුණ සම අම්මා වගේමයි දුව. ඕන්න පෙන්නපන්කෝ. ඉතින් මෙවුව පිළිබඳව නිබ්බිදා ඥානීදි තේරෙනවා මේ මේක අම්මලා දන්නෙත් නැහෙනි තාත්තලා දන්නෙත් නැහෙනි පාසලි ගුරුවරයා දන්නෙත් නැහෙනි මොනම කෙනෙක්වත් දන්නේ නැතුව මේ ගේම ගෙනියන්නේ එතකොට මේ සියල්ලම අන්ධකාරයේ ඉන්න අන්ධ પરම්පරාවක් සර්වචනංශය කියන්නේ බිත්තර ඇතුලේ ඉන්න කුකුල් පැටව් වගේ තාම මේ ලෝකේ දැකලා නෙමෙයි මේ කතා කරන්නේ මේ ධර්මයක් දැකලා නෙමෙයි කතා කරන්නේ සාක්ෂාත් කරණයක් ගැන හැඟීමක්වත් නැතුව කතා කරන්නේ එතකොට හිතන මම මෙතෙක් කල් හිටපු පාර ගියේ පාරේ තියෙන ওই ටිකනේ අපි දිනුවට පස්සේ දෙන්නේ ওই තෑග්ගනේ. ඒ දිනුමටනේ අපි මේ අනික් කට්ටිය ඉක්මවල යන්න හදන්නේ. අන්න එතකොට මේ නිබ්බිදාව නැතුව ඒක මහ විශාල ඥානයක් පරමාර්ථ ධර්ම දිහාට හිත වැටෙන්නේ නැහැ. සම්මුතියටමයි අදින්නේ. ඒකෙන් බොහොම කාන්දන් ශක්තියක් ඇති දෙයක්. ඒ නිසා තමයි මෙතෙක් කල් එව්ව එනකොට ලෞකික දේවල් පිළිබඳ කනගාටු වෙනකොට එපා වීම එනකොට ඉතර අපිට කම්මැලි ද්වේෂයි. දැන් තේරෙනවා මේක තමයි ඥානෙ කියන්නේ. නිබ්බිදා ඥානෙ කියලා කියන්නේ මේ නිකං මේ මිනිස්සුෝ දැකලා තරහට කැඩෙන දීගේ හේවනල්ලත් අද වෙලා කියන කතා නෙමෙයි සාක්ෂාත් කරණයක් එන්න පටන් ගන්නවා ඒ නිබ්බිදා ඥානිය ආවට පස්සේ තමයි සර්ප හිසක් වගේ මේකෙන් ගැලවෙන්න හිතෙන්නේ එතකන් අපිව ගැලවෙන්න හිතනවා කියන එක නිකන් කට කහනවාට කියන කතාව අතන ගියාට පස්සේ ගැලවෙන්නේ නැතුව කරන්න දෙයක් නැහැ. දන්නවා අත තිබ්බොත් මේ තරම් විසයි. එතකොට තමයි මුංචිතු කම්මිතානානේ කියලා කියන්නේ විමුක්තිය, මිදීම, වෙන්වීම, හැරදැමීම, ඡාග, පටිනිස්සග්ග, මුත්‍ති අනාලෝ කියලා. මේ දේවල් මාධ්‍යාවට කොච්චර ආසාවෙන් එන්න හදනවද? ඒ එන්නේ මොකද මම මෙතෙක් කල මේවට වරෙන් කියපු නිසා. මේවට මම ප්‍රේම කරපු නිසා, පින් කර කර මේවා පතපු නිසා, ඒ නිසා මේවා එනවා දෙන දෙයියෝ ගෙට එනවා වගේ අර සෑම භවභෝග සම්පත්තියක්ම තමයි තේරෙනවා මකරු වගේ. ඉල්ලවගෙන යනවා පිටිපස්සේ. ඒක ගැලවෙන්න හදනකොට තමයි මේ වගේ තියෙන කොහොල්ල ගතිය වැටෙන්නේ. කවදා හෝ Taman ඒ ප්‍රේම කරපු වස්තුවකින් ගැලවෙන්න හදනකොට තමයි තේරෙන්නේ. ඒ අපි ඔච්චර කාල ආසාවෙන් එකතු කරපු එක අර දින දෙයියෝ ගෙට දාගෙන දෙනවා වගේ එලව එලව පන්නනවා. කළ හොඳ පස්සෙන් එලවනවා වගේ අපි මෙතෙක් කල මහන්සි වෙලා හම්බ කරපු හැම දෙයක්ම ආදීනව දැකලා නිබ්බිදාව දැකලා එකෙන් වෙන් වෙන්න හදනකොට තේරෙන පටන් ගන්නවා අපි වෙන් වෙන්න හදුවට ඒක වෙන් වෙන්න කැමති නැහැ ඒක කොහොල්ල වගේ. එලව එලව එලව පහර දෙනවා. එක්ක කාම ගුණ වශයෙන් පහර දෙනවා. නැත්නම් කාම ඡන්දේ වශයෙන් පහර දෙනවා. ඒ නැත්නම් කාම අනුසය වශයෙන් ඇවිල්ලා පහර දෙනවා. කාම ඡන්දේ නම් නඩු කියලා බේරන්න පුළුවන් කාම මිත්‍යාචාරයට දෙන්නේ දෙන්නේ එකතු කළ යුතු දියකසින් හමාර කළ යුතු ගාම්‍ය කෘත්‍යයක් කියලා බුදුරජාණන්සේ කියනවා කාම ක්‍රීඩාව. ඊටදී උංගාක්සියුම් කාම ඡන්දේ. පේන්නෙත් නෑ කාටවත්. හැබැයි Tamanට තේරෙනවා. දැන් මම රාගෙන් රත් වෙලා ඉන්නේ කියලා. ඒ ළඟ ඉන්න කෙනාට වෙන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ වහසාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි පරිඋත් ทาน කෙලෙස් වල හැටි. Tamanට තේරෙනවා. අනුසය Tamanට තේරෙන්නේ නැහැ, අනුන්ට තේරෙන්නේ නැහැ. ඒක තමයි අමාරුම දේ. ඒක රැඳිලා තියෙන්නේ ඔන්න ඔය කියන මායාව හරහා තමයි. ඒක අයින් කරන්න ගිය දවසේ Tamanට තේරෙනවා මෙතෙක් කල් අපි කෙරුවේ මේ කාම අනුසයට පොහොර දාපේකයි. ඒකටමනේ සඳුදා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩ හම්බ ලියන්නේ නැතුව හම්බ කරන්නේ. ඕගොල්ලෝ හිතන මේ බඩට ගොනේ බත් ටිකට මේ හම්බ කරන්න කියලා නෑ. ඒකට ඉච්චර නැහින්න ඕනේ නෑ. ඒකට මේ ඇඳුමක් හොයාගන්න ඔච්චර නැහින්න ඕනේ නෑ. ගයක් හදාගන්න ඔච්චර නැහින්න ඕනේ නෑ. අර මේ ළඟදී මිනිස්සෙක් කතා කරලා කියනවා මීයා දවස් දෙකෙන් ගේ හදනවා. කුරුල්ලා දවස් තුනෙන් ගේ හදනවා. මේ මිනිස්සයා විතරක් අවුරුදු 30ක් යනවා. මොකටද? අල්ලපු ගෙදෙට පෙන්නන්නේ. ගිට නෙවෙයි. ධනෙ දෙක දෙමින් නැති මට්ටම කියලා භාවනා කරපන් කියලා සාරිපුත් හාමුදුරුවෝ කියද්දී මේ විශාලයට හදන්නේ මොකටෙයි? අනුණ්ඩ පෙන්නන. ඉතින් මේ තරම් කාමයට කරපු එකනා අයින් කරපු දාසේ දැනගත්තොත් මේ විදිහට හම්බ කරගත්ත දේ පරියන්කට ඇල ඇද්දක වහගත්ත ගමන් ගොජ දාන්න පටන් ගන්නවා. අර හම්බ කරපු කාම වස්තු කාම ඡන්දේ වශයෙන් අතාරින්න බෑ. ඵලයන් කිව්වත් යන්නේ ඊට පස්සේ කාම වස්තු අතහැර කාම ඡන්දය අතහැරිය කියන්නේ කාම අනුසය. අපි ඒ කාමයට එක පෙන්කෙලිනකොට දන්නේ මේක මෙච්චරම ආධිනව තියනවා කියලා. නිබ්බිදාට ගියාට පස්සේ පේනවා මේක විශාල හැකිල්ලක් භෞතිකවත් අහුවෙලා තියෙන්නේ අපි මනසෙමුත් අහුවෙලා තියෙන්නේ සමාජ මට්ටමෙත් අහුවෙලා තියෙන්නේ පුද්ගලික මට්ටමෙත් අහුවෙලා තියෙන අපි මෙතෙක් කල මේක ආඩම්බරයක් නෑදෑයෙක් යාළුවෙක් කියලා තමයි හම්බ කරේ. දැන් තේරුණා මේ නෑදෑය කියලා ගෙට අරගෙන තියෙන හතුරේ. කියා ගන්න බෑ ඊට පස්සේ. කාටවත් කියා ගන්න බෑ මොකද ඉල්ලගෙන ගත්ත දෙයක් නේ. ඒ නිසා මේ නිබ්බිදා ඥානය පහළ වුණාට පස්සේ තේරෙනවා මේ සරුවච්චන් වහන්සේ කියලා දෙන්න හදන දෙයි අපි මෙතෙක් කල මේ ලෞකික ඥාන කියලා හදපු දෙයි දෙක අතර තියෙන වෙනස ලෞකික ඥානෙ හිත හැම වෙලාවෙම බාහිරයට අදිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන දේ හැම වෙලාවෙම ඇතුළට අදිනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා අඤ්ඤෝයි භික්ඛවේ ලාභ සක්කාර සම්මාන සිලෝකය අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. නිවන් ගාමී ප්‍රතිපදා මේ පැත්තට යනවා ලාභ සත්කාර සම්මාන පිළිබඳ කතාව අනිත් පැත්තට යනවා. ඒක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ලෝක වඩක කියන වචනයක්. මේ මේ ලෞකික දේවල් වඩන නැත්නම් සංවර්ධනය කියලා එකක් තියෙන අපේ. ඒ නැත්නම් මේ නව නිර්මාණ කියලා ලෝක වඩකෝ සුසාන වඩකෝ කියලා. එයාගේ මේ ලෝක වර්ධනයෙන් සිද්ධ වෙන්නේ සුසාන ගාන වැඩි වෙන එක විතරයි. සෝංකොත් ගාන වැඩි වෙන එක විතරයි. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. අවසාන ඉතුරු වෙන්නේ සෝංකොත් ගාන විතරයි. අපේ විශ්වවිද්‍යාලින කාලේ තිබුණා මේ පිටරටින් සුද්ධෝ එනවා හරියට අපිට මේ එක එක විශේෂඥ ඥාන ලබා දෙන්නේ. මහවැලිය හදන්න එනවා, පාරවල් හදන්න එනවා. ඉතින් ඒගොල්ලෝ එන්නේ විදේශ ආධාරය අරතේ. විදේශ ආධාර කියන්නේ බැංකුවක් අපිට විදේශ ආධාරයක් දීලා ඒ විදේශ ආධාර මේ ක්‍රියාවත් කරන්න විශේෂඥ සුද්ධෝ එනවා. මේ සුද්ධෝ ආපුවාම උන් අර ආධාර ඔක්කොම යන්නේ උන්ට කණ්ඩ විතරයි. අපිට හම්බෙන්න දෙයක් නැහැ. උන් කාලා කක්ක කරලා ගිය ටික විතරයි ලංකාවට හම්බෙන්නේ. ඒ කියන්නේ පොහොර ආධාර කියලා අපි කියන්නේ ඒවට. රුද්ද ඇවිල්ලා ආධාර දීලා ඒ ටික මෙහෙ කාලා කක්ක කරලා යන ටික විතරයි හම්බ වෙන්නේ. අපිට කියලා සත්ත පහක වැඩක් නැහැ. ආන් වගේ තමයි ලෝක වර්ධනය කියන එක. අපි මේ පුදුමාකාර එළවිල්ලක් කෙල්ලනවා මේ පළවෙනි ලෝකේ රටවල් වලට ය아가න්න බැරුවද? ඒ ඒ ආදර්ශ අරගෙන මධ්‍යත් මධ්‍යම ආර්ථික සැලසුම් හදාගෙන යටිතල පහසුකම් හදාගෙන sannivedana ක්‍රම හදාන කොහෙදෝ යන්න හදනවා. ගිය රටකට ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලාද? ඔය කියන පළවෙනි පෙළේ රටකට ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා ඒ මිනිස්සු හෙන ගහච්ච තෝම් පිටණි වගේ මොනවා කරනවද බය ලැජ්ජා මොකක්වත් නැහැ මේ රිලව් හොඳයි කිසිම චාරයක් ඇත්තේ නැහැ 140කට වැඩිය පිස්සු පිටසන් කොටුයි පොලිසියයි තමයි වැඩියෙන්ම දිනුනේ නේ රටවල. හැන්ද වෙනකොට මේට වැඩි පොඩ්ඩක් වෙලා ගියාට පස්සේ කොල්ලෝ ගෙල්ලෝ පාට බහිනු. ඊට පස්සේ ටවුන් කවුන්සිල් එකේ බල්ලෝ ගෙනියන වාහනේ වගේ රැයට ඔක්කොම බීලා හෙළුවෙන් ඉන්න දරුවෝ අරන් ගිහිල්ලා උදේ පාන්දර අම්මට තාත්තට කෝල් කරලා කියනවා උඹේ දරුවා අන්න ස්ටේෂන් එකේ ඉඳලා අවිල්ලා ඉන්නවා කැම්ප් එකේ අරගෙන ඵලයන් මෙච්චරක් ගෙවපන් මොන්නම චාරයක්වත් නැහැ. ඒක දැක්කනම් හිතෙනවා අනේ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා. අපි බොහොම ආසාවෙන් යන්නේ අනේ ඉඩම් බූදල් වීදම් කරලා හරි ගමන පිටරට ගිහලා ළමයට උගන්වගෙන එන්න ළමයා ඉගෙනගෙන ඉන්න මොනවද කියලා ඇහුවොත් අපි අත්තමුත්ත කාලෙවත් හිතපු නැති ඒවල් ඉගෙනගෙන ඉන්නේ. ඒක නිසා මේ බුදුරජාණන්සේ පෙන්න දේ ඇතුළට යන බව නම් හැබෑව. සම්ප්‍රදාන කුල බව නම් හැබෑව. නමුත් මේ වෙනස මේ පරිණාමයේ මිනිස් හිතේ ඇති මේ වෙනස භංග ඥාණයෙන් තමයි පටන් අරගන්නේ. ඒකට කොච්චරක් ඒ යෝගාවචරය අනුග්‍රහ කරනවද කියන එකෙන් තමයි මේ විමුක්ති ඥාණය විමුක්ති ඥාන දර්ශනේ තේරෙන්නේ අපිට ඒක අනුග්‍රහ කරන්න බැරි මොකෝ අපි අම්මලා තාත්තලා අපි ඔලුවට දාලා තිනවා ඒක විනාශයක් කියලා. ඒක නාස්තියක් කියලා. ඒක නානාභාව විනාභාව කියලා අපි හදන්නේ ඒවට අහුව නොවි දන් දීලා අපේ වස්තුවට මොකුත් වෙන්නේ නැතුව අපේ දරුවන්ට මොකුත් වෙන්නේ නැතුව අපිට වෙනම ආරස්සාව බුද්ධ ආගමේ හම්බෙයි කියලා. සිල් රැකලා හම්බෙයි කියලා. භාවනා කරුවත් භාවනා කරන්නේත් ওই තමන්ගේ දේවල් දේපොළ අරසා කරන්න. නමුත් මෙතෙන් ගියාට පස්සේ එනවා පුතානත්තිද ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. මේ පුත්තු මට ඇත්තේය ධනය මට ඇත්තේ කියලා මේ මෝඩ තකතිරු ජනතාව ඕනට වැඩිය දුක් වෙහෙස ගන්න. තමන්ට තමන්වත් නැති කල මොන පුත්තුද මොන දරුවද කියලා බුදුරජාණන් වහන්සේ ආ. කිසි කෙනෙකුට ඒක නෑ බෑ කියන්න බෑ වුණාට හෙට මොකද වෙන්නේ? ගෙදර ගියාට පස්සේ ආයෙසරයක් ඒ ටික වට කරගෙන තොරන් ගන්න. මේ කතාව ඇහෙන්නවත් යන්නේ ඊට පස්සේ. ඊට පස්සේ කරන භාවනා කරලා හරියන්නේ නැහැ නේ සංස ගෙදර ගියම් මොකද කියලා. අනේ බබා උක්කුම් වගේ. තේරෙන්නේ නැහැ කාටවත්. උවමනා දැන් ගණන් අරගෙන ඉන්නේ දැන් ගිහිලා ගිහි ගම මේ මේ ටික කරන්න පාරණපත්ත ටික තීරමන එක දැරීම කියව ගන්න ඕනේ. ඒ නැති වෙච්චි පෑ කැම ටික ඩිනර් හත අටකට ගිහිල්ලා ඒ ටිකත් සම්පූර්ණ කර ගන්න ඕනේ. අර කට්ටියෙන් අහලා කුණු කන්දල් ටික තීරම ඔලුවට දාගන්න. ඒගොල්ලෝ කියනවා අම්මා භාවනා මෙහෙමයි කියලා ඔන්න මට උද්‍යප්පේ ඥානය හම්බුණා. අය මට සංකාරූපෙක්ක ඥාන කියලා අර කට්ටියට බෙදලා දෙන්න ඕනේ. ඉතින් මේ තීරකෙම වෙන්නේ ලස්සන කිරි ටිකක් බිම හැරුණා වගේ. මොකද කතාව හරහා යන්නෙම විකිනෙන බඩු විතරයි. මේක තහන කවුරක්වත් ගෙදර ඉන්න කැමති නැහැ. නිකමට කිව්වොත් මෙහෙමයි මෙහෙම ඔබ දන්නේ අම්මා මෙහෙම කියලා දුන්න අපට මේ මේ නිබ්බිදා ඥානය කියලා එකක් එපා වෙනවා කියනකොට කියන්නේ උඹ හිඳලාව නම් හොඳයි තව දවසක් මොන්න මගුලට ආවද ගෙදෙට්ට ඇවිල්ලා ඕන අනම්මනම් කුණුවarp කතා කරන්නේ නිින්ද යන්නෙත් නැහැ කියලා එකක්වත් අහන්න කැමති නැහැ. ඒක නිසා බලංගොඩ ආනන්දමයිත්‍ය හාමුදුරුවෝ කියනවා දැන් වගේ දවසක ලංකාවට බුදුහාමුදුරුවෝ આવොත් මොන වේද කියලා. 1956 ලියලා තිනවා බුදු හිමියනි නොවඩිනු මැන. මේ මේ කරන මේ සෙල්ලම් ටිකයි බුදුරජාන්සේ දෙන්න හදන දෙයි බලනකොට අපි මොකද්ද නියෝජනය කරන්නේ? ධර්මයේ කියලා. අපි මොකද්ද නියෝජනය කරන්නේ? අපි ක්‍රියාවලිය හරහා ක්‍රියාකාරකම් කියලා බැලුවොත් උගුරට රා බෙහෙත් බිල්ලක් වෙන්නේ. ඒ මොකද මේ නිබ්බිදා ඥානෙ හෝ බහිතපට්ඨාන ඥානෙ හෝ භංග ඥානෙ කියන එක නැති එකක් නෙවෙයි. ඒක දකිනකොට අපි එකෙන් මග අරින්න හදන උත්සාහය නිසා අපිට කවදාකවත් මේ ලාභ සත්කාර පැත්ත නෙවෙයි අතහැරීම නෙවෙයි වෙන්නේ. ඒකට බැඳෙනවා. අර නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට යනකොට බලනවා කවුරුවක්වත් නැහැ මේ පැත්තට යන කෙනෙක්. ඉන්න හරියක් ඉන්නේ ලාභ සත්කාර පැත්තට යන කට්ටිය. ඒ නිසා රැළට අහුවෙලා රැල්ලට අහු වෙලා ඒ පැත්තට යන එක තමයි වෙන්නේ. යම් කිසි කෙනෙක් ඒ බව දැනගෙන බණ අහලා හෝ ක්‍රියා කරලා හෝ පෙරපේ මෝරලා හෝ මොකකින් හරි මේ පැත්තට හැරුණනේ. හැරෙනකොටම අපේ සමාජය ආව කපලා දාන. මොනම විදිහකින් අධ්‍යා මේ සමාජයේ සමාජිකත්වයක් දෙන්න කැමති නැහැ. ඒ වෙලාවට තමයි සරුවචාන්සි කියන්නේ අරඤ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න මොකද මේ කාමභෝගීන් අතර ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. රුක් මුල් වල අරන්නේ සේනාසන වල එහෙම ගතියක් නෑ. ඒක නිසා වන වනපත්ත සේසාසන රමණීයයි. හැබැයි භාවනා කරන අයට විතරයි. කාමභෝගීන් ඒකට කැමති නෑ. ඒක නිසා මේ නිබ්බිදා ඥාන යම් කිසි කෙනෙකුට පහළ වෙලා මේ එන ඥානය රැක ගන්න පුළුවන්. ඒකට කියන අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙයි අපි මෙතෙක්කල් මේ පිරිත් නූල් කිය කියා ද බැඳ බැඳ ස්තෝත්‍ර කිය කියා මේ වස් කවි සෙත් කවි කිය කියා මොනවද කරේ කියලා. ඒ හැම එකකින්ම කරන්නේ ලාභ සත්කාර වඩන එක විතරයි. ඒ ඒ නිබ්බිදා ඥානේ පහළ වුණාට පස්සේ ඒ මුංචිතු කම්මිතා ඥානේ කියනවා මේ පරණ තිබුණු ක්‍රමයක් බහුභාර්යා සේවනයේ ගිය පුරුෂයෙක් එක ගෑණිකට ඊට හොඳ දෙන්නේ කියලා හිතෙනවනේ අප්පා නිකන් ඉන්නවට. ඉඩ දෙනවනම් දෙන්නට වඩා තුන් දෙනෙක් කියලා හත් දෙනෙක් වුණාට පස්සේ උන් නයි හැපින්නි වගේ කා කොටා වැටෙනකොට මේ ගෑනු හත් දෙනාගෙන් ගැලවෙන්න හිතන හැඟීම වගේ කියලා හිතනවා මේ පංචේන්ද්‍රයන්ගෙන් ගැලවෙන්න තියෙන ආසාව. සපත්නීගෙන්. සපත්නී කියන එක මිනිහට ඉන්න ගෑනු හත් දෙනයි කියන එක නැත්තම් ගෑනු කියන එක. ඉතින් අපේ සිංහලින් ගන්න හැපින්නියෝ කියලා. සපත්නී කියන වචනේ සාමාන්‍ය පරිවර්තන කරන හැපින්නියෝ කියලා. හත් දෙනෙක් ඕනේ නැහැ. දෙන්නේ කිටියොත් ඇති. ඒ ඒක දකිනකොට ඒ මනසට ඒකෙන් පැනලා යන්න හිතෙන්නේ. හිතෙන්නේ නම් ගෑනු එකාට වෙලි දෙන්න ගන්නකොට අනේ මේ ප්‍රේමනේ වැඩි වෙයි කියලා. ආන්නේ වගේ දෙයක් නැත්නම් සර්ප හිසකට අත දාපු මිනිස්සෙක් අත ගන්න ආසේ. ගින්දරට අහුවෙච්ච මිනිස්සෙක් අත ගන්න ආසේ. දැන් කාලේ කරන ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වෙච්ච මිනිස්සෙක් අතයින් කරන් තියෙන ආසාව වගේ වුමනාවක් පහළ වෙන පටන් ගන්න හැබැයි ඒක කියන්න කෙනෙක් නැහැ ලෝකේ. ඒ ඔක්කොමලා අර මේ මනුස්සයට පාවිච්චි දේ වැඩි කරගන්න දඟලන ලෝකයක් තියෙනවා. එතනදී ඒ විදිහට මේ කාමයට බනත් වෙලා වංචනිකව ෂටව මායාවීව මේ කාමයට දඟලන මනුස්සයත් මේ විදිහට මුංචිත කම්මිතා ඥානයක් බෙදී වින්වීමේ කැමැත්තක් ඇති මිනිස්සෙක් එවැනි කෙනෙක් එක්ක ජීවත් වෙනකොට ඒ එත්තන්ගේ අගයන් ආඩම්බරෙන්ට හානි නොකර ඒ ඇත්තන්ට ඉඟියක් නොවන විදිහට ඒ තමන්ගේ මුංචිතු කම්මිතාන ඥාණය වඩනවයි කියන එක දී යටින් ගින්දර ගිනවලට වැඩිය අමාරු. ප්‍රධානම බාධාව පැමිණෙන තමන්ගේ කිට්ටුවන්තේ කියන. කිසිම කෙනෙක් කැමති නැහැ මේ බවක් පිළිගන්න. ඒ නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා මොන්න තරම් වටිනා ඥානයක් පහළ වුණත් පිස්සොත් එක්ක ඉන්නකොට පිස්සු වගේ ජීවත් වෙන්න. රෝමෙට ගියාම රෝමන් කෙනෙක් වගේ ඉන්න. වවුලයි ගෙදෙට්ට ගියාට පස්සේ පුටු ඉල්ලන්න යන්න එපා එලිලා ඉන්න ඕනේ. වවුලයි ගෙදෙට්ට ගියාසේ පුටු පුටු ගන්න යන්න එපා. එතන යන්නේ වවුලයි ගෙදෙට්ට කියලා දැනගන්න. ආන් ඒක දන්නේ නැතිකම තමයි අද තියෙන භාවනා කරන කෙනාට ජීවන චරිතය හදාගන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියනවා ආජීවය හදා ගන්න හඳ නැහැ. ඒක පෙන්වන්න තර මම භාවනා කරන්නේ මට සංකරුපික ඥානෙත් ඇවිල්ලා තිනවා. මට උද්‍යප්පේ ඥානෙත් ඇවිල්ලා තිනවා. මට මෙහෙම කරලා බෑ මට මෙහෙම මෙහෙම කරන්න ඕන කියනකොටම අර මනස දන්නවා පිස්සු හොඳ එක ඇවිල්ලා තියෙන කිය. අද භාවනා කිරීම නිසා පවුල් වල ඇතිලා තියෙන ප්‍රශ්න දිහා බලනකොට ඉති ලොකු සාන්තියෙන් ඇහුවලු අර වයසක හාමුදුර කෙනෙක්ට යහමුදුරයක් ලොකු දාන කියන්නේ කාරණාකාරයයි කියලා. අවසර මම නම් ඔන්න භාවනා කරන්නේ නැහැ. ඒනොට මම මේ රටේ තුර හැමතැනම ඇවිදිනවනේ. මේ හැම කිනාම කියනෝනේ සෝවන් වෙලයි කියලා. මේ කියා බහනවනේ. මොකද ඔය අවතර කියලාලු හරියට කාරණා වලට ඊට පස්සේ මේ ලොකු තාන්ද කිව්වලු මේක කොහොම ලේසි කවුරු හරි සෝවන් වෙලා කියනවනම් එයා සෝවන් වෙලා නැහැ කියලා හිතාගන්න කිව්වා. ඉතින් යාමතුරු මන්ට හම්බෙලා කියලා ලොකු තාන්ද අපවත් වෙන කිට්ටු වෙලා කිව්වා. දැන්වත් භාවනා කරනවා මම උත්සාහයක් කරනවා හරිම ලැජ්ජයි කියන්නේ. ඔව්. ඊට පස්සේ උඹ සෝවන් වෙලාද? මොකද මට නම් කවුරක්වත් එහෙම තාම මේක දීලත් නැහැ උණක් ඇවිල්ලත් නැහැ. මට මෙහෙම ලොකු සාංශි කිව්වනේ. ඒ වෙනකොට අපේ ලොකු සාංශය අර වෙන කවුරක්වත් හිටියේ නැහැ. ඌව ගැන කතා කරන්න පුළුවන් කෙනෙක්. උන්වහන්සේ කවුරු කවුරු හරි එහෙම කියා පානොන ඒ කියන්නේ වැඩේ වෙලා නැහැ කියන එක තමයි. ඒ මොකද වෙච්ච එකන දන්නවා මේ පිස්සු ලෝකේ ඕක කියා පෑවොත් ඒ කියන්නේ මුංචිතු කම්මිතා ඥානේ පහළ වෙච්ච කෙනා තවදුරටත් මිනිස්යාගේ ජනප්‍රියතාවය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒකනේ තර්පයිස. ඒකනේ සපත්නේ. උත්සාහ කරන කලබල කරන්න එපා. ඒගොල්ලන්ගේ අනාතේ යන්න අරින්න අපන්නක ප්‍රතිපදාව, අවිරුද්ධ ප්‍රතිපදාව Taman ජාම බේරගෙන ඉන්න එකයි කරන්නේ. ඒක නිසා මේ විමුක්තිය ලැබුවත් මේ විමුක්ති ඥාන දර්ශනය කියලා මේ පොඩි ළමයි සෙල්ලම් කරන සෙල්ලම් ගේකට දීමෝපියෝ ගියාට පස්සේ කොහොමද දෙමාපියෝ හැසිරෙන්නේ පොඩ්ඩලමින්ගේ භාෂාව කතා කරලා සෙල්ලංගේ ඉන්නේ කොහොමද? ආන්න ඒක තමයි සරුවචනන්සේ කිව්වේ මේක කුමරු කුමරියන්ගේ වාලුකා ක්‍රීඩාවක් මේ ලෝකේ තියෙන්නේ. ආර්යයන් වහන්සේලා ඒ වාලුකා ක්‍රීඩාව කරන ළමයිගේ සෙල්ලංගෙට ගියාට පස්සේ පොල් කට්ටට මුට්ටිය කියලා කියන්න ඕනේ. වැලිය වලට බත් කියලා කියන්න ඕනේ. ඒ ගෙනාවු කෑලි කෑලි වලට මම ව්‍යංජන කියන්න ඕනේ. ඒවා කනවා වගේ පෙන්වන්නත් ඕනේ. අම්මා තාත්තා ගියාම පොඩ්ඩමගේ සෙල්ලංගෙට එන්නේ ඒ සෙල්ලම තමයි ආර්යයන් වහන්සේලා ලෝකයේත් එක්ක ජීවත් වෙන්නේ. පේන්නේ අපිත් එක්ක එකට හදා බෙදාගෙන ඉන්නා වගේ කියලා. ඒ ඒ කරන්න හදන්නේ මේකට කියලා දීලා කද්දාකවත් තේරෙන්නේ නැහැ. ඒත්තු ගන්නට යන්නෙත් නැහැ. ඒක නිසා මේ ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒ විමුක්ති ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ තමන්ට වෙච්ච දේ කායිමත් සාක්ෂි කරගන්න ඕනේ මට තාතික නම් අපිට කාටවත් කියපන්න ඕනකමක් නැහැ. ඒ තරම්ම සරලයි කතාව. යම් හේයකින් තමන්ට සැකනම් අපි ආරය ළඟට ගිහිල්ලා අහන කොහොමද මම ලස්සනද? ඉතින් යා ඌ කියවන ඉතින් ලස්සනයි. එහෙම නැහෙනේ. ඔන්නේ මනසට බයින්. ඒ වගේ අහනවා මම නිකන් සෝවන් වෙලා වගේ ගඳ දැනෙනවද කියලා. සකදාගාම වෙලා වගේ වෙන ගඳක් දැනෙන්නද කියලා. Tamanට විශ්වාස වෙන කෙනාට ගහදන්න වෙනකොට කොල කඩා පාන්න ඕනකමක් නැහැ. කිව්වයි කියලා ඒක නැති වෙන්නේත් නැහැ. එහෙමත් මේ දවස්වල තියෙන චෝදනාවක් භාවනා කරලා தත්වයකටපත් වෙච්ච කෙනා කියන්නේ නැති නිසා තමයි සද්ධා වඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක සරුවචන සින්න කාලේ අඤ්ඤ භාව ප්‍රකාශය කියලා වෙනම ගිහිල්ලා සරුවචනට කියලා තියෙනවා. මේ මම දැන් තුබන්ති සුචිවන්ත වේවා මට මෙන්න මේ ප්‍රශ්න දැන් ඇත්තේ නැහැ කියලා. ඒකට අහගෙන ඉන්න කට්ටිය දන්නවා මේ මේක තමයි වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම කවුරු හරි අපවත් වෙච්ච ගමන් මැරිච්ච ගමන් ආනන්ද සාංශේ ලයිස්ට්ලෙන් ගිහලා හැන්දාට අහනවා මෙයා මැරිලා තියෙනවා මැරිලා කොහෙද ගිහිල්ලා තියෙන්නේ මෙයා කොහෙද ඉතින් සරුවචාරන්සේ දෙනවා ලයිස්ට්ුවම දෙනවා මෙයා දිවි ලෝකේ මෙයා පායේ මෙයා මෙහෙමයි ඊට පස්සේ ආනන්ද හැමදෙරණ කියනවා ආනන්ද මේක මට මම කරදරයක් එනිසා මම දෙන්නම් උපමානයක් එහෙමනම් හිතා ගන්න සෝවන් උනායි කියලා අවෙක්ක ප්‍රසාදේ බුදුන් කෙරේ ඇති වුණා නම් අවික්කප්පසාරේ ධර්මේ නැති වුණා නම් සංඝයාට ඇති වුණා නම් සීලයට ඇති වුණා නම් ඒක තමයි සෝවන් කියන්නේ. ඒකේ ඒ කෙනාට අර පෘථග්ජනයට දැනගන්න බෑ. හැබැයි සකදාගාමී එක්කනට දැනගන්න පුළුවන්. සකදාගාමී එක්කනට දැනගන්න පුළුවන් මෙයා සෝවන් කියලා. මොකද එයා එතකොට ඒ පැත්තේ පහු කරලානේ. ඒ වගේම සකදාගාමී එක්කනට සකදාගාමී එක්කන දැනගන්න බෑ. අනාගාමී එක්කනට පුළුවන් සකදාගාමී සෝවන් ආය දැනගන්න. මේ විදිහට තමයි ඉහළට යනකොට යනකොට මේ පේනවා මිස ආසාව තියෙනවා ඕනකම තියෙනවා නමුත් මේ ක්‍රමෙන් ප්‍රත්‍යක්ෂණෙ වෙන්නේ විමුක්ති ඥාන දර්ශන විසුද්ධිය ලැබෙන්නේ ඒක වෙන්නේ එකයි තියෙන්නේ Tamante යම් උත්කෘෂ්ඨ විපස්සනා ඥානයක් මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබුණ එක නැවත නැවත කරා ලක්ෂ කෝටි වාරයක් කරනකොට Tamante තේරෙනවා නම් මේක මේ හිතලුවක් මත්වීමක් මනෝ විකාරයක් නෙවෙයි කරන කරනකොට සිද්ධ වෙනවයි කියලා ඊට පස්සේ යාට කාටවත් කියන්න ඕන කමක් එන්නෙමත් නැහැ. අවශ්‍යතාවයක් නැහැ මොකද කියන්න තියෙන්නේ භාවනා කරන්න නැති පිරිසක් එක්ක. ඒගොල්ලන්ගෙන් ලැබෙන සාතිකින් ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා විමුක්තිය ලැබනවා වගේම තමයි තාමත් වැදගත් දෙයක් තමයි මේ ලැබපු විමුක්තිය පිළිබඳ තමන්ට ඇතිවන විශ්වාසය ආත්ම විශ්වාසය නොසලෙන ගතිය ඒකත් විශාල ඥානයක් විශාල සාක්ෂාත්කරණයක් ධර්මස්කන්ධයක් විදිහට පේනවා. ඒක කියනවා සාධාරණේ ඉෂ්ට වුණාට බෑ ඒක සාධාරණ බව කාටවත් වැටහෙන්න ඕන. අපි ධම්මනිසන්ති හාමුදුරුව මේ ස්ථානය හදනකොට කියපු දෙයක් තමයි නෑ හොඳ වුණාට බෑ හොඳ බව පේන්න තියෙනවා. හොඳ නැති අයටත් පේන්න තියෙනවා. හොඳ වුණාට හොඳ හොඳ කට්ටිය පෙන්න වැඩක් නැහැ. හොඳ නැති අයටත් පෙන්න ඕනේ මම කොච්චර නරක වුණත් මෝ හොඳයි කියලා. ඒක විස්තර කරන්න ගත්ත උත්සාහය පේන තිනවා බප්ප ස්වාමීන් වහන්සේගේ උදාන පාළියේ බප්ප ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පසකමානුගේ දෙවෙනියානේ. සරුවචනංශයේ බුදු වෙලා ඒ පස් දෙනාට බණ කියන්නේ නෝඩ ප්‍රතික්ෂේප කරන්නේ. ඔය එන්නේ අපෙන් තප සම්පත් ලබා ගන්න මෙයා රජ කුලේ අපි ඔයාවට පිළිගන්නේ නැහැ. මේ දැන් කාලා පීලා ඇඟ තර කරගෙන එනවා අපෙන් සැප වසම්පත් ගන්න කියලා පස්සේ කො මහණෝම බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරා. බුදුරජාණන්සේ ප්‍රයෝගයෙන් තමයි පස් දෙනා වාඩි කරලා කොණ්ඩ ඥාමතුරණ යන්තම් පළවෙනි දවසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සුවාන් කෙරුවා. දෙවෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ පස් දෙනාම යුණාට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රේ අරහත්ත්වයටපත් කර ඊට පස්සේ වප්ප සාංශ කල්පනා වෙනවා මේ බුදුරජාණන් වහන්සේ අපි වගේ එපයි කියද්දී අපි ළඟට එනකොට අපි ප්‍රතික්ෂේප කරද්දී බුදුරජාණන්සේ අපිට අවිල ඇස් දෙක අරවලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ උදාන ගාතාවක් කියනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සත්තං නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කිය. පප්පසාන්ති කියනවා ඇස්සැත්තෝ තවත් ඇස්සැත්තෝ දකිත් පස්සන්තෝ පස්සති පස්සන්තං. අපස්සන්තෝ ච පස්සති ඇස් නැති මිනිහත් යාට පේනවා මේ මනසට ඇස් තියෙනවා මනසට එක හැමෙන්ට ඇස් දෙකම නැහැ කියලා ඇස් ඇති කෙනාට දකින්නවා. නපස්සන්තෝ නපස්සන්ති. අන්ධයාට ඇස් ඇති නැති බව පිළිබඳ හැඟීමක් නැහැ. එයාට උදව් කරන ඇස් ඇති එක්කනට ඇස් තියෙනවා කියලාවත් එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මයි ළඟට එන්නේ මට උදව් කරන්න කියලාවත් අන්ධයාට හැඟීමක් නැහැ. අන්නේ ඒ ඇස් දෙක තමයි අපි අරලා දෙන්න ඕනේ. එතකොට මේ මිනිස්සයා දන්නවා මෙයාට ඇස් දෙකම තියෙනවා. එයාට ගැඹුර පේනවා. මෙයාට තනිය හැපේන්නේ. එතකොට තලයට බිනවට ඇස් දෙකම නැහැ. ඒක දකින්න Tamanට ඇස් දෙකක් තියෙනවා. එතකොට දන්න මේ මනස ඇසුරු කරන්න ඕනේ මනස ඇසුරු කරන්න හොඳ නැහැ මනස ඇසුරු කරන්න බෑ. නමුත් Tamanගේ ඇස් දෙක නැත්තම් කොච්චර ඇස් ඇති අපිට හිටියත් එයාට සාක්ෂාත් කරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා තමන් මේක අවබෝධ කරේ කොච්චර අමාරුවකින්ද සත්‍ය පිටවගත්තේ කොච්චර අමාරුවෙන්ද ඊට පස්සේ සීලය කොහොමද වර නැගුණේ කොහොමද මේ සමාධිය වර නැගුණේ කොහොමද ප්‍රඥාව වර නැගුණේ කොහොමද මම දවසක මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා කිය කාටවත් නොකිය මම විමුක්තිය ලැබුවේ කියන එක තමන්ට වැටහෙන්නේ නැත්තම් එහෙම නැත්නම් උරගා බලන්න බැරි නම් එහෙම නැත්නම් ඒකට කියනවා ප්‍රතිවීක්ෂා කළ කරන්න බැරි නැත්නම් හිතාගන්න මේකේ තියෙනවා තාම කල යුත්තක් කර බැලිය යුත්තක් කියලා. ඒ නිසා පළවෙනි සෝවාන් ඥානෙ ලබනකොටම ඒක ධර්ම නියාමයක් කියලා කියනවා. ගෝත්‍ර භූ ඥාන, අනුලෝම ගෝත්‍ර භූ ඥාන වලින් පස්සේ එයාට කල්පනා වෙනවලු මොකද්ද වුණා? හැබැයි මෙතෙක් ලැබපො නැති විදිහේ අම්මතර අත්දැකීමක් කියලා. එහෙම නැත්තම් කියලා පැමිණීමක් මුදුන්පත් වීමක් සිකප්පත්ත භාවයක් කියලා තේරෙනවලු. තේල් එක තැම්පත් වුණාට පස්සේ යාට තේරෙනවලු මේ මේ අත්දැකීම හරහා යනකොට මට පැහැදිලි වුණා මෙතන මමයා කියලා දෙයක් නැහැ. තියනවනේ මේ අත්දැකීම ගන්න බෑ. සක්කාය දිට්ඨිය වගේක් තිබුණා මේ අත්දැකීම මම කියා ගන්න තාක්කල් අත්දැකීම ඉන්නේ අගේම මාන්නයක් කියන එකක් තිබුණා අර වෙලාවේදී මම සමස්තයත් එක්ක සම්බන්ධ වෙනාම මම කියලා වෙන් කළ අඳුර ගන්න බෑ. මම සමස්තයට හා වුණා. ඒකෙන් මේ මේ වැඩේ කරන්න මෙන්න මේ ටිකයි වැදගත් වෙන්නේ. ඔය හිතාන හින විශාල සීල එහෙම නැත්නම් වෘත මොකුත් ඕනේ මේ ටිකයි කලියුත්තේ කියලා. මට උදව් වුණේ මේ ටිකයි කියලා සීලබත පරමාසයට වැටෙනකොට යාට තියෙනවල ඒ වුණත් මේ දැන් මේ කඩේ මේ ටික පැනගත්තට තව මෙච්චර මෙච්චර තව කෙලස් තියෙනවා. තාම රාගේ තියෙනවා ටිකක්. ද්වේෂේ තියෙනවා. තාම මාන්නේ කෙලස් තියෙනවා කියලා ඒ වෙච්ච ගනුදෙනුව පිළිබඳව ප්‍රතිවේක්ෂා ඥානයක් පහළ වෙනවා කියලා කියන එක චිත්ත නියාමයක් කියලා. හැබැයි මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ කියනවා ඒ ඒ ප්‍රතිවේක්ෂා ඥානේ උපවත්ව පහළ වෙන්නේ සුතමේ ඥානේ තියෙන කෙනාට විතරයි කියලා. කලින් බණ අහලා බණ කියලා පොත් දන්න කෙනාට හොඳට තේරෙනවා මේ වෙන්නේ මේකයි කියලා. අනිත් එක්කනට විච් විශාල වෙනසත් එක්ක වැස්සකට පස්සේ එන මේක වගේ යාට තේරෙන්නේ නැහැ මේක උනේ මොකක්ද කියලා නිසා යාට කියා ගන්න බෑ. සිද්ධ වෙන එක සිද්ධ වෙනවා. ඒකට පොට්ටේකට මණිකක් පය ගැහුණා වගේ යාට දන්නේ නැහැ මොකද්ද කියලා. සුතපේ ඥාන තියෙන කෙනාට දන්නවා. ඒත් එක්කම වෙච්ච ඵල ඥානයත් එක්කම සාක්ෂාත්කරණයක් සිද්ධ වෙනවා. ඒ සාක්ෂාත්කරණය නැවත නැවත කරනකොට කරන මාර්ග ඥානය උපදින්නේ ඵල ඥානෙ නැවත නැවත ඉපදීම නිසා එයාට තියෙන මේක දැන් මට බුද්ධියට සින්න වෙලා තියෙන කියලා. දැන් අම්මා අප්පට තියෙන බූදලේ අපිට සින්න වෙන බව අපි අම්මා අප්පා ඉන්නකොට දන්නවා. නමුත් අපේ කොටස වෙන් කරලා අපේ බුද්ධියට লীලා දෙනකන් අපේම සහෝදරොත් එක්ක අපිට ගහගන්න වෙනවනේ. අත්කුළු පවෝ වගේ අපි හිටපු වෙරගෙඩිය අට කටකට කඩාගෙන එයිනුත් එකක් දෙකරුණ්ඩක් තියාගෙන හත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලයිනේ වටට ඇයි අද එන කොටාගෙන ඔය කොච්චරවත් බොක්ක එක බලවල දෙකට කඩාගෙන ආපු උන් තමයි පැලයිනේ වලට ගහගන්නේ එදාට බුද්ධිය ඕන වෙනවා මේ කැල්ල උඹේ මේ කැල්ල උඹේ ඒක එනකන් අම්මා තාත්තා ළඟ තියෙන බූදලේ එකිනෙක ඇනකොටා ගන්න හේතුවක් වෙනවා මිසක්කා හැම වෙලාවෙම බූදලයක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මට කොටහක් තියෙනවා. ඒක ඇත්ත. ඒක විමුක්තිය වාගේ. නමුත් විමුක්ති ඥාන දර්ශනය කියන්නේ ඒක ඔප්පුවට බුද්ධියට සින්න වෙනවා වගේ කියන එක. ඒකත් අනිවාර්යයෙන්ම දත යුත්තක්. ඒක මේ මරුණට පස්සේ කවුරුත් ඇවිල්ලා දෙන්න සහතිකයක්වත් මොකක්වත් නෙවෙයි. in this very life මේ ජීවිතේම සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ එකක් නෙවෙයි. තමන් කරගෙන ගිය සීලක්ඛන්ද සමාධික්ඛන්ද ප්‍රඥාස්කන්ධ විමුක්තිස්කන්ධ තියෙනවා නම් ඒකටම හම්බ වෙන පාස් වුණාට පස්සේ ඉස්කෝලේ දෙන සහතිකය වගේ ටික කාට පස්සේ කියනවා ඔබ පාස් කියලා අපිට සහතිකයක් දෙනවා වගේ දෙයක්. එතකොට ඒකෙන් ලොකු ආත්ම විශ්වාසයක් එනවා. හැබැයි ඒක rahat වෙනකොටමත් මාර්ගඵලයකදී නෙමෙයි සීලය පිළිබඳවත් තමන්ට ප්‍රත්‍යක්ෂණයක් එනවා. තමන්ගේම සමාධිය පිළිබඳවත් තමන්ට එනවා. ප්‍රඥාව පිළිබඳවත් එන ඒ ඒ මට්ටමේ එතන එතන එතන ඒක ගහපා දෙමින් සාක්ෂාත් කරමින් බුද්ධියට සින්න වීමෙන් තමයි මේ ගමන යන්නේ. ඒක නිසා මට සත්‍ය උගන්වනකොට මේ ධම්ම ධම්මිකහමතු කියපු දෙයක් තමයි මේ පාරේ ආපහු එන්න බෑ ආයේ. ඉස්සරහට ගියාට පස්සේ භූමිය අල්ලගත්තට පස්සේ ආයේ ආපහුවීමක් නම් සතිය කියලා කියන්නේ ඒකාන්ත නිවන් මාර්ගය. සද්ධාව කියන්නේ ආපහු වෙන්න පුළුවන් එකක්. වීරිය කියන්නේ ආපහු වෙන්න පුළුවන් එකක්. ඔය අනික ඕන දෙයක් එන්න පුළුවන්. මේ මේකට ගියාට පස්සේ ප්‍රත්‍යක්ෂණය කර කර එහෙම නැත්නම් සාක්ෂාත්කරණය කරගෙන කරගෙන යන දෙයක් නිසා බොහෝම හිමීට යන. හිමීට ගියාට මොකද යන යන පියවර තමයි තේරෙන පටන් ගන්න. ඒ නිසා දෙවන්නේ අවශ්‍ය නැහැ. දෙවන්නේ කොහොනේ අපිට සුත්ත විඥානය ලබා ගන්න. දෙවන්නේ එක සාකච්ඡාකට දෝෂිකුත් නැහැ. නමුත් කවදාකවත් තීරණයකට එළඹෙන්න එපා. ඒක නිකන් උරගා බැලීමක් පමණයි. ඒ නිසා යෝගාවචරයේ manussකම 100%ක්ම පිරෙනවා. කිසි කෙනෙක් එක්ක ගලපා බැලීමක් නැහැ මම විමුක්ත නම් මට අසහනෙ නැහැ. එච්චරයි බොහොම සරල දෙයක් තියෙන. මම විමුක්ත නම් මට ආතතිය නැහැ. නැත්නම් ආතතිය අඩුයි. විමුක්ත නම් මම හුදේකලා වෙන්න කැමතියි. විමුක්ත නම් විවේක වෙන්න කැමතියි. විමුක්ත නම් ඒ වෙලාවෙම මම විස්රාම වෙලා ඉන්නේ. අය ඥාන ලබා ගන්න තටමඬ ඕන කමක් නැහැ. භාවනාදී විශ්‍රාම ලබන. ඒ නිසා අවසානයේ ලැබෙන විමුක්තිය භාවනා මාර්ගයේ පුරාවටම තියෙන නිසා මේකට විමුක්ති රසය කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ නිසා මේ වෙනමුල සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම විශේෂයෙන්ම අපි කියමු මේ සංවිධායක තුමිටත් එක්ක විමුක්ති රසය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපේ ධර්ම දේශනාවත් දේශනා මාලාවත් මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.